හැමදිනාටම තෙරුවන් සරණයි. හැමදිනාම ඊටම ගෞරවයෙන් අද දවසේ පිළිගන්නවා සවන් සිසිස් ඔස්සේ පවත්වන දහම් සාකච්ඡාවට. අද දවසේදී සාකච්ඡාව සඳහා අපි මාතෘකා කරගන්න කල්පනා කරේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රය සතිතුමා අපිට සති දෙකකට කලින් මේ සූත්‍රය දේශනා වේදනා කළා අපිට ගිය සතියේදී සේවිත ගන්න බැරි වුණා. නමුත් අද දවසේදී ඒ සූත්‍ර දේශනා සම්බන්ධ කරගෙන අපි සාකච්ඡාවකට එළඹෙමු. වෙලාව ගිහිල්ලා තියෙන නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් සත්‍යීත්වයට ආරාධනා කරනවා අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරන ලෙස පිරුවන් සම්මා සත්‍යීත්වන්නේ සම්මා සම්බුදු සරණයි අද අපි ඉගෙන ගන්න හිතාගත්තේ සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය ඒක මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ උපරිපන්නාසකේ අනුපද වර්ගයේ තියෙන සූත්‍රයක්. ඒකට නමකුත් තියෙනවා බුදුහාමුදුරුවෝ ඒකට කියනවා සේවිතබ්බා සේවිතබ්බ ධම්මපරියාය මම ඔයත්කන්ට කියලා දෙනවා කියලා. එතකොට අප මේ සූත්‍රය සාකච්ඡා කරනකොට ඒකේ තියෙන කාරණා අර ශීලය ගැන ඉගෙන ගන්නකොට මනෝ සමාචාර කාය සමාචාර වචී සමාචාර මනෝ සමාචාර වගේ දේවල් ඉගෙන ගන්නකොට ඉගෙනගත් විදිහට වඩා ධම්මානුපස්සනාවට ලං කරලා බලන්න පුරුදු වුණොත් වඩා ඒ සූත්‍රයට කිට් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ අපි දැන් අපි කරුණු කාරණා බොහෝ දේවල් දන්නවා. දැන් ධර්ම සාකච්ඡා කරනවා, අභිධර්ම පන්ති ඉගෙන ගන්නවා, ඒ භික්ෂුන් වහන්සේලා එක්ක සාකච්ඡා කරනවා. ඒකට තවත් වන්දනීය උත්තමයන්ගේ ධර්ම ධර්ම දේශනා අහලා අහලා අප දන්නවා කරුණු. දන්නවා කියන්නේ අවශ්‍ය ටික දන්නවා. මේ විශාල දහම් දැනුමක් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒතර මැප් එක තියෙනවා. GPS එක තියෙනවා. දැන් මෙතෙන්දී මේ සූත්‍රය වගේ දෙකෙදී අප කරන්න ඕනේ විශේෂයෙන් ධම්මානුපස්සනාවේ ඒ විතරකුත් නෙමෙයි චිත්තානුපස්සනාව සහ වේදනානුපස්සනාවටත් යන්න පුළුවන් මේකෙන්. ඒක කෙරෙනවා එතකොට. ඒ සඳහා උපයෝග කරගමු අපි මේ සූත්‍රය. සාවත්ති නගරයේදී එවං මේ සුතං ඒ ආනන්ද හඳුර කියන එක ඒකං සම්යම් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ ශ්‍රාවස්ති නගරේ ජේතවන විහාරයේ ඒ සුදත් අනාථ පින්ඩික හදලා දුන්න ඒ ආරාමේ වැඩි ඉන්න කාලේ තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ. එතකොට මේ දේශනාවකට ඇහුම්කන් දෙනකොට මේ කතා කරන්නාට කවුරු හරි දේශකයා කියන එක්කෙනාගේ හඬ අනුව තමයි අපි හිතන්න පුරුදු වෙන්නේ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම ඒක ලොකු ස්පීකර් එකෙන් මගේ ඇහුනොත් එහෙම සේවිතබ්බා සේවිතබ්බං වෝ භික්කවේ ධම්මපරයායන් දේසිස්සාමි කියලා කිව්වොත් එහෙම ඒ ඒ බුදුහාඳුරන්ගේ හඬ කියලා ඒ ඒ ඒ කියපු තාලේ කියලා ඔළුවට ගියොත් අපි හදන්නේ අපි සේවිතබ්බා සේවිතබ්බ ධම්මපරයාය දන්නවා කියලා කියන තැනට පහුණයි ඒතර දේශක ශ්‍රාවක කියන කොටසෙන් අයින් වෙලා මේ වර්තමානයේ අපි හවස් යාමේ බුදුහාඳුරු එතේ ඒ ඇත්තන්ට කොහොමද කියන්න ඇත්තේ මේ වගේ ස්පීකර් එකකින් සේවිතබ්බා සේවිතබ්බ ධම්මපරියායන් ඕ භික්ඛවේ දේශිස්සාමි කියලා ඔහොම නෙවෙයිනේ කියන්නේ ඒ පා උන්වහන්සේ පාවිච්චි වචනේ නම් උන්වහන්සේ පුදුම කරුණාවෙන් බ්‍රහ්ම ഘോഷයක් කියලා කියන්නේ උන්වහන්සේ තාම කරුණාවෙන් ඇත්තන්ට කියනවා. ඒතර හුඟක් අපි හිතමු අන්තිම එක්කනාට ඇහෙනවා කියනවනේ. එතකොට උන්වහන්සේ කතා කරනකොට කෙනෙක් දනිස්සවත් හොල්ලන්නේ නැහැ කියලා අර ඒ කියන්නේ කහින්නවත් නැති ඉඳ හදනවා කියලා අපි අහලා තියෙනවනේ. අර ධම්මචේති සූත්‍රයේදී. ඔය වට කතාවල කතාවට යන්න එපා හොඳේ ධම්මපදට්ට කතාවල. ඒවා අපේ ඔළුවින්ද යන්න ඕනේ. එතකොට උන්වහන්සේ කුයිතරම් ආදරයෙන් කරුණාවෙන් ප්‍රඥාවෙන්ද මේක ඒත්තන්ට කියලා දෙන්න ඇත්තේ. හීවීට. ඒ හඬට අහුම්කම් දෙන්න මේ කතා කරන්නාගේ මේ කෙලස් මිශ්‍ර දිවෙන් ඇවිල්ලා කෙලස් සහිත කටින් ඇවිල්ලා හිතින් ඇවිල්ලා එන අදහස නෙවෙයි යන්න ඕනේ. ඒ හඬ නෙවෙයි. එතකොට අපි එතෙන්ට ගිහිලා දැන් සරියුත්හාමරුත් ඉන්නවනේ මෙතන. සරියුත්හාමරුත් ඉන්නකොට බුදුහාමරේ මොන හරි හේතුවක් නිසා මේ කරුණට කියන්නේ. ඒතුට ඇත්තන්ට කියනවා පා හොයාගන්න නිතර පාවිච්චි කරන්න නිතර ඉන්ටෝන කාරණා හා එපා කාරණා ලං කරගන්න එපා කාරණා ටිකක් මම ඔයත්තන්ට කියනවා කියලා. තුර සේවිතබ්බා සේවිතබ්බං වූ භික්කවේ ධම්මපරයයන් දේශිස්සා මං එක ඔයත්තන්ට කියලා දෙන්න. තං සුනාත ඒට හොඳට අහුන් කන දෙන්න. මොකද සමහර ඇත්තෝ සමහරට ඇවිල්ලාම නෑ වෙන්න පුළුවන් දේශනයක් අහන්න බුදුහාමරන්. සාදුකම් මානසිකාරවොත් අහලා හොඳට ඔළුවට ගන්න. ඒ ගැන හිතලා බලන්න. මං කියලා දෙන්නම්. එතකොට ඒ ඇත්තු කිව්වා හොඳයි ස්වාමීනි කියලා කිව්වා. ඉතින් ගෞරවෙන්නේ කියන්න ඇත්තේ දැන් මේ ඔය අපි ඉන්න වගේ පුටු වාඩි වෙලා මේ ලයිට් දාගෙන එහෙම නෙවෙයි අර අර බුදුහාඳුර ඉස්සරහා ඒ ඒ මං හරි කැමති එක මවා ගන්නවානේ. එතකොට තමයි යන්නේ. කයේ ආවර්තනීය මායාවට අහු වෙන්න උණු බුදුහානක තිබුණ ආවර්තනීය හිප්නොටයිස් කරන මන්ත්‍රයක් අපව. ඒකට අහු වෙලා ඉඳුණා අපි. එතකොට බුදුහාම ඊට පස්සේ එයන්ට කියනවා කාය සමාචාරම් දැම් මං කියන හදින් නෙවෙයි බුදුහාර කියවිලි දන්නොත් මේ මම මගේ බුදුහාරට මගේ තියෙන සම්බන්ධතාවය හදවත් සම්බන්ධතාවය අනුවයි pāli දැනුම අනුවයි මම මේ උච්චාරණය කරන්නේ. ඒ නිසා එක එක්කෙනාගේ උච්චාරණයට අහු වෙන්න එපා. කාය සමාචාරම් භික්ඛේ පහම් භික්ඛවේ දුවිදේන වදාමි භික්ෂුරුනේ ශරීරය පාවිච්චි කරන ක්‍රමේ වර්ග දෙකක් තියෙනවා. දෙවිධයකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි පාවිච්චි කරන්ට ශරීරේ පාවිච්චි කරන්ට ඕන විදි තියෙනවා යලි යලිත් ඒ පැත්ත නැඹුරු වෙමින් යලි යලිත් නැඹුරු වෙලා පාවිච්චි නොකළ යුතු දේවලුත් තියෙනවා ඊළඟට කියන බොහෝම හොඳ එකක් තන්ත්‍ය අඤ්ඤමඤ්ඤං කාය සමාචාර එකිනෙකට සම්පූර්ණ වෙනස් කාය සමාචාරයක් ඒක දැන් දැන් ශරීරය කියනකම තියෙන මේ ශරීරය හම්බෙන් අපි ගත්තේ මේ මනුස්ස ශරීරය අතපය ඇඟ නහය කට ඔක්කොම ටික. ඒක ඒක අගේ කරන්න ඕන අපි. මොකද විශාල කුසලයකින් ලැබෙන පුණ්‍යයකින් විශාල පුණ්‍ය රාශියක් එකතු වෙලා. ඊළඟට බුදුහාම කියන විචුරුනි එකිනෙකට වෙනස් සම්පූර්ණයෙන් පරස්පර වෑයන. ඒ කියන්නේ ඒකට මේකට සම්පූර්ණ වෙනස් වෙච්චේ වචන පාවිච්චි කරන රටාවකුත් තියෙනවා. ඒක දෙවිදියක්. වචී සමාචාරම් පහම් විච්චේ දුදීන වදාන. සේවිතබ්බම්පි අසේවිතබ්බම්. ලං කරගන්න ඕන જાති තියෙනවා. මේ සේවිතබ්බ කියන එක තමයි මම ලං කරගන්නවා කියන කදහස කියන්නේ. මේ පැය දෙකෙන් පස්සේ සම්පූර්ණේවා අයින් කරගන්න ඕන. ඒ තේරුම් ගන්න ඕන ඒකේ තේරුමට ලං වෙන්න පමණයි කියන්නේ. සේවනය කරනවා කියන අදහස් දන්නවා ඇත්තට. එතකොට යලි යලි තමන් පාවිච්චි කරන්න ඕන වචන හසුරන විදිහක් තියෙනවා. පාවිච්චි නොකරන වචන වචන ක්‍රමයක්ත් තියෙනවා. මනෝ සමාචාරම් පහම් භික්කවේ දුවිදීන වදා විවික්ෂරණි මේ මනෝ සමාචාරයක් දැන් අර දැන් දිව පාවිච්චි කරන එක හඬ පාවිච්චි කරන එක ඒ සවුන්ඩ් බොක්ස් එකෙන් එන එක දැන් තේරුම් ගත්තානේ ඒකේ දිව හරහා එන්නේ විතක්ක ਵਿਚාර එළියට දාන හැටි. ඒක තමයි කටින් කෙරෙන්නේ දිවෙන් කෙරෙන්නේ. ඒ ඒ උමුදව් කළා දැන් ඒ සවුන්ඩ් බොක්ස් එක හරහා ආවේ නැත්නම් කතා කියෙවෙන්නත් බෑ දැන් අපි හිතමු කාට හරි බටයක් දාලා තියෙනවා නම් හුස්ම ගන්න හරි කෑම දෙන්න බැරුව හරි මේ මෙතන උගුරේ පිළිකාවක් කියලා ඒ ඇත්තට කතා කරන්න බෑ ඒක. එතකොට මට හිතන්න මෙතන තමයි උගුර තමයි හැකියාව තියෙන්නේ. ඒ උගුරේ හැකියාව ඉන්නේ ඔළුව හරහා, වචන හරහා, ඒ දන්න දන්න භාෂාව හරහා කියන්නේ. ඒක හැකියාව. ඒ හැකියාව ගැන අභිමානයක් තියෙන්න ඕන Tamanට. ඒ හැකියාව අනිත් අයට රිදවන්ත පාචිරන්ත පා කියන එකයි කියන්නේ. ඊට පස්සේ මනෝ සමාචාර. මනෝ සමාචාර වලින් අනිත් අයට රිදෙන්නේ නැහැ. මනෝ සමාචාර කියන්නේ ඔළුව හරහා ඇවිදවන જાති තියෙන වැඩිපුර නැඹුරු වීමක් තියෙන જાති තියෙන මනෝ සමාචාරම්පි අහං භික්කවේ දුවිදේන වදාන ඒකත් මම දෙකක් වර්ග දෙකකට දාලා කියන්නේ පංච අඤ්ඤමඤ්ඤම් මනෝ සමාචාරා සම්පූර්ණ එකිනෙකට වෙනස් දෙකක් ඒක වෙන විදියක් මේක වෙන විදියක් සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි සමහර මනෝ සමා කියන ඔළුව වැඩ කරන විදි තියෙනවා හොඳ ඒක නිතර ඒ ඔළුවේ විදිහට වැඩ කරගත්තර කමන්නේ. ඔළුව වැඩ කරන විදිහක් තියෙනවා වැඩි ඒක ගැන ඒක ඔළුවට යන්න දෙන්න එපා ඊළඟට මනෝ සමාචාරයෙන් පස්සේ හතරවෙනි එක කියන මේ මේ මුල් එකේ හතක් තියෙනවා මේ සූත්‍ර කොටස් තුනකට යන්නේ චිත්තුප්පාදම්පි අහම්බික්ක වේදු විදිනවා දාන. ඔය චිත්තුප්පාදේ කියන එක අව මම සල්ලේක සූත්‍රයේ දේශනා කරා. එතකොට මතකගෙන සල්ලේක හරි මහාචත්තාරීස් කියන්නේ. මම හිතන සල්ලේක වෙන්නේ. එතකොට ඔය චිත්තුප්පාදේ කියන එක ඒ කියන්නේ හිතේ නැඹුරු වීමක්. එක්තරා අපි එච්චර හොඳ නැහැ දැන් ඇඩික්ෂන් වගේ කියන එකමත් හොඳ නැහැ නමුත් හිතේ නැඹුරු වීම තියෙනවා. ඒකයි චිත්තුපාද කියන්නේ. කරොත් හොඳයි ඒක කරොත් හොඳයි කියලා ඒකට ওই කානිසරු හාමුදුර බෝධි හාමුදුර එහෙම ඉන්ක්ලිනේෂන් ඔෆ් ද මයින්ඩ් කියලා තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ වචනේ හොඳයි. ඒ චිත්තුපාද කියන එක දැනගන්න. inclination of the mind කියන එක හොඳ වචනයක් තේරුම් ගන්න දැනට. දැන් මතක තියාගන්න ධම්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට එකතු කරලා මේක බලන්න ඕනේ. හරිම වැදගත් එහෙම බැලුවොත්. මේ ඔක්කොම ටික. ඊට පස්සේ ඒ ඒ සිතේ නැඹුරු වීම නිතර නිතර පාවිච්චි කරන්න ඕන එකකුත් තියෙනවා අසේවිතබ්බෙකුත් තියෙනවා. දැන් ඒ අසේවිතබ්බ අසේවිතබ්බ කියනකොට දැන් අපිට සම්පූර්ණයෙන් ඒ පළල් වලට මේක තේරෙන්න ඕන. ඔළුවට සම්පූර්ණයෙන් යන්න ඕන මේ පුජ්‍යල භාවය තුල මේක වැඩ කරන හැටි. සේවිතබ්බ අසේවිතබ්බ කියන. ඊට පස්සේ මේ සංඥා ප්‍රතිලාභං මේ සංඥා ලැබීම සංඥා පහල කර ගැනීම ඒක කොටස් දෙකක් කියනවා දිවි දෙනවා දා මම දෙවිදිහකට ඕක කියනවා සේවිතබ්බම්පියා සේවිතා තමහර සංඥා ලබා ගැනීම සංඥාවල් එක්ක සම්බන්ධ වීම සංඥා බල ගොඩ ගහ ගැනීම දිගට දිගට කරන්ට හොඳ ඒවා තියෙනවා නොකරන්ට ඕන ඒවා තියෙනවා ඒකත් සම්පූර්ණ එකිනෙකට වෙනස් සංඥා ප්‍රතිලාභ ඒ සංඥා ප්‍රතිලාභ කියන වචනේ දැන් මම මතක දෙන්න ඕනේ ඉගෙන ගන්නට ඊට පස්සේ දික්ටි ප්‍රතිලාභය සමහර ඒවා අදහස් මතුවීම අර චිත්තුප්පාදයට වඩා ටිකක් වෙනස් මේක. මනෝ සමාචාරයටත් වඩා. ditthිපත්ලාභය කියන්නේ ලෝකය ගැන තීරණ අවසාන නිගමන ගන්නවා අර ඔළුවෙන් දෙන අදහස. ditthි කියන්නේ ඒක. මේක හරි කියලා නිගමනයකට එනවා. ඒ ditthිපටිලාභයත් දෙවිධයකට කියනවා උන්වහන්සේ කියනවා ditthිපට්ලාභම්පි අහම් භික්කවේ දුවිදේනවා දාමි දෙවිධයක් කියලා කියනවා දෙවිධයක් තියෙනවා ditthිපට්ලාභි සේවිතබ්බම්පි අසේවිතබ්බම් පාවිච්චි කරන්න හොඳ නිතර නිතර ඒකේ යුක්ත ඒ ඒ දෘෂ්ටියට වැටුනොත් හොඳයි ඒ අදහස් ඒ විව්වකට ඒ චින්තන රටාවට නැත්තම් සේවනය කරන්න ඕනේ නැති චින්තන රටාවකුත් තියෙනවා මෙන්න මෙහෙමයි කියලා. දැන් ඊට පස්සේ සරියුත්තරෝ මෙයාගෙන විස්තර කරන අපි ඒකටත් යමු. ඔන්න ඊට පස්සේ කියන එක අපි අපිට විතරයි කියාගන්න ඕනේ මොකද මේක ගැන හිතන්න ඕන දෙයක් මම මේ සති දෙක තුනකට කලිනුත් ධම්මානුපස්සනාව අවසානයේදී අපි ගැන සාකච්ඡා කළා. අත්ථභාව පටිලාභම්පි අහම් භික්ඛවේ දුවිදේන වදාම මේ අත්ථලාභ පටිලාභය කියන අත්ථභාව පටිලාභය කියන මේ ආත්ම භාවයක් ලබා ගැනීම දැන් ආත්ම භාවයක් ලබා ගැනීම කියන එකයි සංඥා පටිලාභයයි දිට්ඨි පටිලාභයයි එක්කම සසඳලා බැලුවොත් මැරෙන්න ඕනේ අත්බව ප්‍රතිලාභි ගන්ධය කියන අදහසට આવොත් හොඳයි. හැබැයි ඒ අදහසේ තමයි අපි ඉන්නේ දැන්. එකින් ඩිංගක් එහාට හිතලා බලන්න. ඒකට බික් බෝධි හාමුදුරු ඒ කියන්නේ acquisition of individuality කියලා. තමන්ට තමන් එක්තරා රටාවකට හුරු වීම ඒ අත්බහපටලාභය දැන් සේවනය කරන්න ඕන එකක් තියෙනවා කියනකොට ලබන්න ඕන එකක් නෙවෙයි සේවනය කරනවා කියන්නේ ඒක තියෙනවා මම ඒක නිතර නිතර පාවිච්චි කරනවා මේක හිතන්න ඕන කාරණයක් හත්වෙනි අත්බහව ප්‍රතිලාභය ඒ මම ඒ විදිහ වචනේ විතරයි දැන් කියන්නේ අත්තභා පටිලාභම්පි අහම් භික්ඛවේ දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. නිතර නිතර පාවිච්චි කරන්ට උවමනා එක්කුත් තියෙනවා උවමනා නැති එක්කුත් තියෙනවා. ඇසුරු කරන්න ඕන එක්කුත් තියෙනවා. ඇසුරු නොකළ යුතු දෙයක්කුත් තියෙනවා. එතකොට මේ ඔක්කොම වෙන ඇත්තු ගැන කියනපුවානේ තමන්ගේ මනසේ තියෙන මේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධයත් එක්ක යන જાති. පංචඤ්ඤමඤ්ඤං අත්ථභව පටිලාභා. ඒක එකිනෙකට වෙනස් අත්ථභව පටිලාභ. ඔන්න ඔය හත තමයි බුදුහාම ඉස්රෝම් කියන්නේ. කියලා බුදුහාමුදුරු ටික සමහරට සරිත්සාරු දිහා බලන්න හරි නැත්තම් බුදුහාම ඇති නැත්තම් නිහඬ වෙන්නට ඇති. එහෙම කියලා නෑ හැබැයි මෙතන. ඒක මගේ හිතලු. ඒක වැඩක් නෑ. මොකද ඒ ওই හත කියපුවාම සරියුත් හාමුදුරුව ඒවන් උත්තේ මෙහෙම කියපුවාම ආයස්මා සාරිපුත්තු ආනන්ද හාමුදුරුවනේ එහෙම කියන්නේ ඒ සාරි ආයස්මා සාරිපුත්තු මේ මිත්‍ර සබ්‍රහ්මචාරී සාරිපුත්තයන් වහන්සේ භගවන්තං ඒත දුහොත් ඒ භාග්‍යතුන්ට මෙන්න මෙහෙම කිව්වා භගවන්ත භාග්‍යතුන් වහන්සේගේ අපි හෙළබසින් අපි ගෞරවයට කතා කරනවා අපි එතන හිටියොත් ওই වචනේ කරන්න අපි බන්තේ කියලා හැබැයි හදවතින්ම එන ආදරෙන් ඒක එතෙන්දි කියන්නේ බුදුහාමගේ හිටියානම් අපි එතෙන්දි ඒ ඒ ওই වචන වලට වඩා ඒ හදවතට ඒක කිට් වෙනවා ඉමස්සකෝ අහම් බන්තේ භන්තේ මේ භගවතා භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියපු දෙයට මම මට තේරෙන විත්තරේන අත්හං අවිභත්තස මේකේ විස්තර වශයෙන් බුධාරෝ තේරුම් බේරුම් කළ දුන්නේ නැති එකට මට මෙන්න මෙහෙම විත්තරේන අත්හං ආජාන මට මෙහෙම මෙන්න විදිහට තේරෙනවා කියලා කිව්වා ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ දැන් අපි දන්න ඔය සීල පිළිබඳ එනකොට දැන් අපි සම්මා වාචා සම්මා කම්මන්ත වගේ දේවල් වලට කතා කරන જાති ඔක්කොම කතා කරනවා. මනෝ සමාචාර කියනකොට අපි දන්නවා ඒ අර මේ 10ක් තියෙන එකෙන් අවසාන දෙක මනෝ සමාචාර හැටියට. ඉතින් අපි ඒකට යන්න කලින් මේ කරුණු පිළිබඳව මේක මතක තියාගන්න කරුණ ඉගෙන ගන්නවාට වඩා ධම්මානුපස්සනාව නැත්නම් වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවට පොහොර දාන හැටියට ඒකට ඒකට charge ඒක charge වෙනවා දැන් කතා කරනකොට මේක නේද මේ වෙන්නේ කියලා තේරෙන්න ඕන. ඇතුලේ විශේෂයෙන් චිත් චිත්තානුපස්සනාව වෙනවා. මේක එනකොටම දැන් දැනෙනවා මේක නේද මේ ඉන්නේ කියලා. ඒ ඒ කරුණ කාරණාත් එක්ක සම්බන්ධ කරලා සාකච්ඡා කරමු. කල්යාණ මිත්‍රයන් ගිනුත් දහම් කරුණ අහන්නද කැමති. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වානේ මම ගෞරවයෙන් ජයන්ත මහත්තයාට යොමු වෙනවා. ජයන්ත මහත්තයා මේ මුතුමා ආරම්භයක් ගන්න ඒ වගේම සාකච්ඡා දෙකක් මේ කොටස් කරනවා. හොඳයි සතිය සමාධිය හැමෝටම තෙරුවන් සරණයි බොහොම පිං සතිය සමනේ ඔබ තමා හොඳ ආරම්භයක් අපිට ලබා දුන්නා මට ඇත්තම තේරිච්ච නැති කොටස් වගේ කොටස් තියෙනවා විශේෂයෙන්ම මේ ආත්ම භාව ප්‍රතිලාභය කියන එක ගැන මට හිතාගෙන හිටියට වඩා වෙනස් ගතියක් මෙතනදී සතිය සමා මත කරලා දෙන්න මහන්සි ගත්තා ඉතින් මම කැමතියි ඇත්තටම අනිත් අයටත් එවැනිම ප්‍රශ්නත් ඇති මේ මේක තේරුම් ගැනීමේදී ඉතින් මම කැමතියි ඇත්තටම කල්යන මිත්‍රයන්ගෙනුත් අදහස් දැනගන්න කොහොමද අපි මේ කොටස් තේරුම් ගන්න කියන එකත් සත්‍යම දැන් දැනට කියලා දීපු විදිහට මම ඉතින් ඉදිරියටත් මේක විස්තර කරලා තියෙනවා සාරිපුත් මහ රහතන් වහන්සේ ඒ අනුව මම අනිත් කල්‍යාණ මිත්‍රයන් කමෙන්ට් කැමති දලුවත් මහත්මයා ඉදිරියට යන්න හරි මාත්මේ ඔව් සතියතුමා කියලා තියෙනවා මේ හඬ පැහැදිලි මදි කියලා දරුවත් මහත්මයා අපේ පැත්තේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. අනිත් පැයට ඇහෙනවද මං කියන දේ? ඇහෙනවද යන්නවත් ඇහෙනවා ඇහෙනවා ඒ වුණාට මේ පැහැදිලි මදිකමක් තියෙනවා කැඩිලා ඇහෙනවා වගේ එකක් තියෙනවා. තෙරුවන් සරණයි බුදු සරණයි. බුදු සරණයි. එහෙමනම් ආරි මහත්මයා ඔබතුමාට යොමු වෙන්නම් ආරි මහත්මයා ඔබතුමාට තියෙන අදහසක් මේ දැන් සාකච්ඡා කරපු කොටස යටතේ යම් දෙයක් මතු කරගන්න මතු කරලා දෙන්න පුළුවන්කමක් තියෙන ධර්ම මහත්මයා තේරුම් ගන්න. අත්‍යවශ්‍ය සම්පන්න කියන යන්නම ඔව් සත්‍යතුමා අපිට මේ ආරම්භයක් ලබා දුන්නා. මම හිතනවා අපි මෙතන දැන් මුලින්ම මේ මේක පිළිවෙලකට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මේක දැන් හුඟක් දේවල් අපිට තේරුම් ගන්න තියෙන නිසා මේ ඉතලා මේ කාය සමාචාරය ගැන කතා කරන වෙලාවේදී මේ අකුසල ධර්මයන් වැඩෙන අකුසල ධර්මයේ වැඩෙන ඒවා අසුර නොකිරීමටත් කුසල ධර්මයන් වැඩෙන ඒවා අසුර කිරීමටත් කියන දෙආකාරය තමයි මම හිතන්නේ මෙතන පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මෙතන දැන් අපි මේ මේ ගැඹුරට යන්න කලින් මේ සීලේක සිල්වත් බවක් සිල්වත් භාවයේ තියෙන වටිනාකම වෙන්න ඕන මෙතන පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ මේ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් කියන අපි සාමාන්‍යයෙන් අපේ භාවනාවකමත් අපි මේ දැන් සතර සතිපට්ඨානය දෙන්න කලින් ඉන්ද්‍රිය සංවරය කිරීමේ වැදගත්කම මම හිතන්නේ මෙතන පැහැදිලි කරලා දෙන්නේ මම හිතන්නේ එහෙම අපි එකින් එකට මේක විස්තර කරගෙන ගියොත් තේරුම් ගන්න ගියොත් හොඳයි කියලා මට හිතෙනවා මම කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරයේ සඳහා අවශ්‍ය කරන මේ මේ තාමත්ම අපි සාමාන්‍යයෙන් ඉතාම මේ බේසික්ම ලෙවල් එකෙන් ගන්නවා නම් මේ අපේ මේ සීල් රැකීමේදී පංච පංච සීලේ පිහිටීම පවා මෙතන මේ මේ සූත්‍රයේ විස්තර වෙනවා. ඒ ගැන අපි ටිකක් සාකච්ඡා කරනවා නම් හොඳයි. ඒකේ තියෙන වැදගත්කම අපි කොහොමද දන්නවා සතු මැරීමෙන් ඊළඟට සොරකම් කිරීමෙන් කාම මිත්‍යාචාර හැසිරීමෙන් මුසාවාදයෙන් ඒවයින් මේ තියෙන අකුසල් ධර්ම වල යෙදී නොයදී යුතුයි ඒ ඒවයින් වැළකීලා කුසල ධර්මයන්ගේ පිහිටලා මේ ගැඹුරට යා යුතුයි කියන එක වැදගත්කම මෙතනින් සඳහන් වෙනවා. ඉතින් ජයන්ත මහත්මයා අපි හිතනවා ඒ ගැන අපි ටිකක් කතා කරලා ටිකෙන් ටික මේ අනිත්‍යයට යනවා කියන මේ පිළිවෙලින් යනවා නම් හොඳයි කියන මට හිතන දේරුවන් සර්ණයි. ඔව් දේරුවන් සර්ණයි මචං සතියේසුමත් අපිට මතක් කරා මේක ඇත්තටම අපි අර ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව පැත්තෙන් බැලිය යුතු දෙයක් කියලා ඒ අනුව තවත් මම කැමති චිත්‍රා රාජපක්ෂ මහත්මියගෙන් අදහසක් දැනගෙන නැවතවරක් සත්‍යතුමාට කියලා අපිට මේක යන්න ඕන විදිහට විස්තර කරගන්න ඕන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරගමු. හොඳයි. චිත්‍රරාජ ප්‍රශ්නාත්මේ. තිරුවන් සරණයි හැමදෙනාටම. අත්තම මේ මුල කොටස අපිට ආදි මහත්මය විස්තර කළා වගේමයි කියලා තමයි තේරුම් ගත්තේ. මේ දිට්ඨි ප්‍රතිලාභ, අත්බව ප්‍රතිලාභය කියන එක ගැන ඊට වැඩි අපි විස්තර සහිතව කතා කරන්න ඕනේ කියලා හිතෙන මොකද අපි හැම වෙලාවෙම වගේ සීලය ගැන සමාධිය ගැන අපි කතා කරන නිසා මේ දිට්ඨි ප්‍රතිලාභ අත්බව ප්‍රතිලාභ කියන වචනත් අපිට ටිකක් වෙනස් කියලා හිතෙනවා. ඉතින් නමුත් ඊ타ත්ම ගැඹුරු තැනක් කියන එක වගේ වැටහෙන්නේ ඒක. මොකද මේ අත්බව ප්‍රතිලාභය ගැන පොට්ටපාද සූත්‍රයේ ඊටාම ලස්සනට විස්තර වෙලා තියෙනවා. ඉතින් ඒක හුඟක්ම ගැඹුරුම ගැඹුරු තැනක් අපිට සාකච්ඡා කරන්න තියෙන කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ අනුව ඇත්තටම ඉතින් යම් කිසි කෙනෙකුට මොළේ ඉඳලා තේරුම් ගන්න අවශ්‍යයි කියලා හිතෙන නිසා සරල වශයෙන් හරි මුල කොටස අපි පොඩක් සාකච්ඡා කරොත් අවසානයේට යනකොට වැඩිපුර වැටහීමක් එයි කියලා හිතෙනවා. තේරුම් ගන්නයි. සෙවන් සමයි සිතරාජ් මහත්මිය මම හිතනවා සත්‍යයතුමනි මම හිතනවා අපිට තවදුරටත් පොඩ්ඩක් මේකේ යයිතු පැත්ත පොඩ්ඩක් පැහැදිලි කරගමු කියලා යෝජනා කරනවා මේකේ මූලික වශයෙන් අර දුවතාවයක් එමත් නැත්නම් දෙපැත්තක් අපිට මෙතන වාචිකව පෙන්වලා තියෙනවා අපි ඉදිරියට යමු කියලා යෝජනා කරන සතියේමනි කොහොමද මේවා ටික හරියට වටහා ගන්න කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඊළඟට තේරුවන් සරණයි මට ඇත්තටම හිතුණ මේ ටිකක් කියන්නම් කියලා සත්‍යජිත්තුමා එතකොට එතුමාගේ අදහස් අපිට තේරුම් කරලා දී. දැන් මෙතන එතුමා අපිට කිව්ව මේක බලන්න නිකන් අපි සාමාන්‍යයෙන් අපි දන්නවා මේ හැමදේම කුසල අකුසල විදියට බලන විදිය. මේක කුසල් මේක අකුසල් කියලා බලන්න දන්නවා. නමුත් එතුමා අපිට කිව්ව මේක වේදනානුපස්සනාවක් විදියට, චිත්තානුපස්සනාවක් විදියට, ධම්මානුපස්සනාවක් විදියට බලන්න කියලා. එහෙම කියනකොට ඇත්තටම හිතට ආපු දේ තමයි මේ දේවල් වල ආරම්භය ඇත්තටම සමුදය දැකීම. මේක කොහොමද මේ කුසල අකුසල බෙදන්න කලින් මේක පටන් ගන්න හැටි දැක්කොතින් තමයි අපිට මෙන්න මේ විදිහට මේක කුසලයට යොමු වෙනවා මේක අකුසලයට යොමු වෙනවා කියන එකට යෝනිසෝ මනසිකාරයෙන් දකින්න පුළුවන් වෙන්නේ කියන එක. ඒ මොකද අපි හැම හැම අපේ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක්ම සසංකාරිකව අසංකාරිකව කියන දෙවිදියටනේ සිද්ධ වෙන්නේ. එතකොට මේ කාය සමාචාරයේ දිහාවත් හිත හිත දිහා බලාගෙන හිටියොත් ඇත්තටම චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට මේව පටන් ගන්න හැටි දකින්න පුළුවන් වෙනවා කියන එක සතියෙන් දැනට තේරුනේ එතුමාර අර අර වචන තුල චිත්තානුපස්සනා ධම්මානුපස්සනාව වැඩිපුර මේ එම්ෆසයිස් කරලා කියපු නිසා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍ර රාජපක්ෂ මහත්මයා මම පොඩ්ඩක් ඒකට කියන්නම් මට මට ඇත්තටම වැටුනේ නැහැ ඔබතුමිය කිව්වම අර මුලට ඒක මුල බලන්න ඕන කියන එක ඒක ඒක ඇත්ත තමයි නමුත් දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් දැන් එකක් තමයි දැන් ඔය අකුසල් වශයෙන් ගත්තාම ඔය විශේෂයෙන්ම අවිජ්ජා විෂම ලෝභ වගේ දේවල් මට නම් හරිම අමාරුයි තේරුම් ගන්නත් ඇත්තටම කියන්න ඔය මේ අංකම සමහරට මුලින්ම ප්‍රාථමික තත්ත්වේ ඉන්න නිසා වෙන්නේ නැති. මේ ඒ වගේ දේවල් නම් හරිම අමාරුයි තේරුම් ගන්නත්. මම සමහරවට මට නම් මුලට යනවට වැඩි ඒවා ආවට පස්සේ ඒවා ඒවෙන් ක්‍රියා සිදුවෙන ඒවා වළක්වා ගන්න තමයි උත්සාහ කරන්න තේරුවන් සරණයි. තේරුවන් සරණ හොඳයි මම ડોක්ටර් මාදවට හොඳයි චිත්‍රා රාජවංශ මහත්මිය සමාවෙන්නේ ડોક્ટર මාධව කතා කරන මම දිල්රුක් මහත්මයා කියපු එකට පොඩි අදහසක් කියන්නයි හැදුවේ. කමක් නෑ යන්ත මහත්මයා. ඒක ඒක කියන්න මහත්මිය. කියන්නේ පස්සේ අපි මාධව දිල්රුක් මහත්මයා හැම වෙලාවෙම අපිට හොඳ අදහස් පළ කරනවා. හිතන්න එපා මම බොහොම අඩුවෙන් දන්න කෙනෙක් කියලා. දැන් කලිනුත් දවසක් ඔබතුමා කිව්වා මේක උනාට පස්සේ තමයි පේන්නේ කියලා. අන්න එතනම තමයි අපිට හදාගන්න තියෙන තැන මොකද ওই தත්ත්වය තමයි අපි හැමෝම ඉන්නේ. දෙයක් වුණාට පස්සේ මේක කොහොමද වළක්ව ගන්න මේක මෙහෙම වුණා කියන එක දකින්න එක තමයි අපේ සාමාන්‍ය ඕනම කෙනෙකුගේ මනසේ සිදු වෙන්නේ. ඉතින් මෙතනදී මුල දකින්නවා කියන එකේ තේරුම ඇත්තටම වෙන කිසිම දෙයක් නෙමෙයි. අපේ මේ ආයතන හයෙන් මේ පටන් ගන්න විදිය මේක. සංඥාවක් නිසා ඒ සංඥාවෙන් ඇතිවෙන වින්දනය නිසා කරන සංස්කාර නිසා මේ කුසල කුසල දෙපැත්තට මේවා බෙදෙන හැටි දකින්න සත්‍යමයි අවශ්‍යයි. ඉතින් මම හිතනවා ඔබතුමාට ඒක ඉතාම හොඳට තියෙනවා. මේකේ ආරම්භය දකින්න කියන එක අනෙතනයි. මොකද එතකොට අපිට මේ වුණාට පස්සේ සිදුවෙන එක අපි දන්න නිසා එතනින් ඉස්සරහට කොහොමද මේක පටන් ගත්තේ කියන එක බැලීමට හොඳම දේ තමයි අර ගෙදරක මේ උදාහරණයක් කතාගතයන් වහන්සේ අපිට කියලා තියෙනවානේ කාමර ජනෙල් හයක් තියෙන ජනෙල් හයක් තියෙන අනේ සමාවෙන්න මම වරද්දලා කියනවනම් ඒ වගේ ගියක මැද්දේ වාඩි වෙලා කෙනෙක් බලන් ඉන්නවා මේ හැම දොරෙන්ම මේ හැම ජනෙලෙම කවුද ඇතුල් වෙන්නේ කියලා. අන්න ඒ ඒ ඒ විදියට ඒ පටන් ගැනීම සංඥාවක් වශයෙන් පටන්ගෙන ඒ බිඳින වින්දනය නිසා ඒ සංඥාවෙන් සැතෙන වින්දනය නිසා පටන් ගන්න මේ සංස්කරණය අපි හිතෙන් හදන මේ කමෙන්ට්‍රි එකෙන් මේක කුසල පැත්තට යන හැටි අකුසල පැත්තට යන හැටි ඔබතුමාට දැකලා ඇති මේක අර වචන වශයෙන් ප්‍රකාශ වුණේ නැති වුණාට මට එහෙම විශ්වාසයක් හිත් තියෙනවා ඔබතුමා දැකලා තියෙනවා මේක කියලා පෙරවන් සර්ණයි තෙරුවන් සරණයි කොහොම පින් එහෙනම් අපි ડોક્ટર මාධවටත් යොමු වෙලා පසු සතිය තුනට යමු ડોક્ટર මාධව හැමෝටම සම්මා සම්බුද්සරණයි මේ සත්‍යතුමාත් ජයන්ත මහත්තයාත් ආරි මහත්තයාත් ඉස්වාලෝෂ මහත්මයාත් විරුත් මහත්මයා ගොඩක් අපිට මේ සෑහෙන සාමාන්‍ය ජීවිතයට ගැලපෙන විදිහට මේක බලන්නේ කොහොමද කියන එක මතක් කරලා දුන්නා මම හිතන්නේ අපිට ප්‍රායෝගිකව මේක මම කරපු විදියක් මම ඔයාලට වලසක බෙදා ගන්නම් මේ අපි හැමෝම මෙන්න මේකේ මේ අපි කතා කරන මේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕන කියන එක මේ ඕකට මම ගනිපු ලොකුම මට උදව් වෙච්ච දේ තමයි මේ ඇත්තටම මේ ආතන් වංශ කෙනෙක් මගේ ළඟින් ඉන්නවා කියලා මම හැම වෙලෙම හිතා ගන්නවා මම ඉතින් මවා ගන්නවා මම හිතේ මවා ගන්නවා මම මොකද මේ මට මේක එක දවසක් ආවේ මේ මම පොඩි කෙනාට තරවටු කරනවා මේ කවුරු කවුරු හිටියත් මම තරවටු කරනවා. හැබැයි එක දවසක් මගේ අම්මා ඉන්නකොට පොඩි කෙනා වරද්දක් කළා මේ මම තරවටු කරන්න ගියේ නැහැ. තරවටු කරන්න ගියේ නැහැ කියන්නේ මට ඒක කරන්න බැරුණා. අම්මා ඉන්න නිසා. මොකද අම්මා අනිවාර්යෙන් මට බයින නිසා පොඩි කෙනාට මේ ගහනවා කියලා මට ඒක කරගන්න බැරි වුණා. මම ඒකෙන් ඉගෙන ගත්තා මම හැම වෙලේම මගේ ළඟ කවුරු හරි ඉන්නවා කියලා මගේ ළඟ මගේ වැඩිහිටියෙක් මගේ මේ ධර්මයේ මගෙන් ඉස්සරහට ගියපු තව කෙනෙක් මංගාව ඉන්නවනම් මම මේ කරන මම මේ කියන මම මේ දේවල් කරන සංවරය යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් කියන. මේ අපි හැම වෙලේම මම හැම වෙලේම කියන මහන්සි ගන්න අපි මේ කොහොම දේවල් කරන්නේ අපේ පෙර සංසාර පුරුදු නිසා අපේ පෙර සංසාරේ පැවතගෙන එන මේ නරක පුරුදු මේ සීල සංවරය අපිට මේ ඉන්ද්‍රිය සංවරය අපිට නැති නිසා තමයි අපි එක එක දේවල් වලට අර ගුලට යන ගුලට ගිය මීය පස්සේ යන මේ බරල වගේ හැම දෙයකම පනින්නේ අපි යන්න ඒකනේ. ඕකට හොඳම මට ගොඩාක්ම උපකාරී වෙච්ච දෙයක් තමයි ඔයා ඒ සංවර වෙච්ච කෙනෙක් එක්ක තමන් හොඳට ගරු කරන තමන් හොඳට දැන් අම්මා කෙනෙක් වගේ එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් වගේ තමන්ගේ මේ ඉදිරියට ගියපු තමන්ට වඩා ඉදිරියට ගියපු කෙනෙක් ළඟ ඉන්නවා කියලා මනසින් නිතරම මතක් කරගෙන ඉන්නවා නම් ඔය ගහන වෙලාවට ගහන්නේ යෑම පයින් බයින වෙලාවට බයින්න යෑම. ඒ වගේම නොවගේ දේවල් ගොඩාක් දුරට හොඳට හිතන්න තමන් වෙන කෙනෙක් එක්ක කතා කරන වෙලාවක පවා රහතන් වහන්සේ කෙනෙක් ළඟ ඉන්නවා එහෙම නැත්නම් මගේ අම්මා තාත්තා ළඟ ඉන්නවා කියලා හිතාගෙන මේක කරන්න ගියොත් මේක කළා බලන්න තමන් ගොඩාක් සංවර වෙලා ගොඩාක් දේවල් මෙන්න මේ හැම දෙයක්ම මේ හැම සංස්කාරයක්ම ඇති වෙලා නැති වෙලා යන දේවල් කියලා ඒවට අගය දෙන්න අඩු කරගන්නවා. මම හිතන්නේ මම ගොඩාක් මේ පැත්තකට යන්නයි හදන්නේ මේ මේ මාතෘකාවට අමතරව මම මෙන්න මේ මේ ප්‍රායෝගික උදාහරණේ දීලා පෙන්නුවේ කවුරුත් මේකෙන් කවුරු හරි එක්කෙනෙක් මේකෙන් මේ උදාහරණයක් ගත්තා නම් මම හිතන්නේ ඒක ලොකු දෙයක් වෙනවා මම මම ඒක වගේම ආරාධනා කරනවා සක්‍රීයතුමාට තව චූට්ටක් මේක ඉස්සරහට ගෙනියන්න මේ කායනුපස්සන මේ ඒක මේ කයේ මේ සංවරය ගැන බලන්න ඒ වගේම මම කටියට ආරාධනා කරනවා මේ බුදුහාමුදුරුවෝ මේ යන කතාව මේ අර ධ්‍යාන දේවතානුපස්සන සූත්‍රය වගේ මෙන්න මේ යන්නේ මොකද මේ අපි ඉස්සරලාම මෙන්න මේක පොඩ්ඩක් හිතන්න මේ යන්නේ කොහේටද අපි කවුරු කොහොම කිව්වත් අපි කාටවත් ආදරේ කියලා මේ අත්බව පැටලවෙ මේ අපේ ලාභයේ පිණිසයි අපි මොකද මේ අපි තණ්හාව තියෙන නිසා මීට වැඩිය දෙයක් තව තියෙනවා කියලා හිතාගෙන තණ්හාවෙන් අපි ඉස්සරහට යන ගමනක් ඒක අත්බව පැටලාවේ දක්වාම මේ අපිට ලැබීමක් මේක වඩා දේවල් හොඳයි ඒ කතාව තමන්ගේ තුලින් තමන් ලකින්න බලන්න මම මෙන්න මේ දේ නිසා තමයි මේ සංසාරේ දුවන්නේ කියන එක මට ලැබෙයි මට ලැබෙනවා මට ලැබු දෙයක් මේක මට එක්ක දැනට නැහැ මට ඒක ලැබෙන්න ඕන එහෙම නැත්නම් මට මේ දේ තියෙනවා මට තව ටිකක් තව ටිකක් මේක වැඩි කරගන්න ඕන එහෙම නැත්නම් මම මේ දේ මට මම පවත්වාගෙන යන්න ඕන ඊට වඩා තව දෙයක් මට මරුතියක් තියෙනවා නම් දැන් බෙන්ස් එකක් ගන්න ඕන බෙන්ස් එකක් නම් මම හෙලිකොප්ටරයක් ගන්න ඕන ඔන්න ඔහොම මේ සංහාව පස්සේ දුවල දුවල දුවල දුවල දුවලා කවදා හරි ඒකෙන් ඒකත් පවත් ගන්න බැරුව අපි වැටලා යනවා මිසක් මෙන්න මේ හැම දෙයක්ම වෙන්නේ මෙන්න මේ මම කියන මේ අත්තා කරගෙන කරන කතාව නිසායි කියන එකයි අනිත් එක මේ දේවතානුපස්සනාවේ මේ ඇත නැත යන අන්ත දෙක දැන් මෙන්න මේ සීලය මම සීලේ පිහිටෙව්වොත් මෙන්න මෙහෙම වෙනවා සීලේ නොපිහිටුවොත් මම මෙහෙම වෙනවා මෙන්න මේ ඇත නැත යන අන්ත දෙපැත්තට ගිහිල්ලා තමයි අපි ඉස්සර වෙලා සංවරයකට එන්නේ හැබැයි අපි අන්තිමට ගිහිල්ලා මෙන්න මේ ඇත නැත අන්ත දෙකෙන් මිදිච්ච මධ්‍යම ප්‍රතිපදාවට අපි එන විදිය මෙන්න මේ සූත්‍ර දේශනාව තුළින් අපි බලමු. මම ප්‍රතිතුමාට බොහෝම කරුණාවෙන් ආරාධනා කරනවා මේ අපිට තව ටිකක් මේක ඉදිරියට ගිහිල්ලා අපි සාකච්ඡාවට යමු කියලා සතිතුමාට බොහෝම පිං. හොඳයි සතිතුමනි. හොඳයි සම්මා සම්බුදු සරණයි. දැන් අපිට අපි කවුරු දන්නවා ගැඹුරු මානසික පසුබිමක් නැතිව නැත්තම් අපි කියන්නේ අපේ මනස ස්ථාවරත්වයට පත් වෙන්නේ නැතුව ඉදිරියට යන්න බැරි බව අපි දන්නවා. ඒකේ තමයි කියන්නේ සීලයේ අවශ්‍යතාවය කියලා. ඒ ටික හොඳටම අපි දන්නවාද? ඒක තමයි දැන් මෙතෙන්දී විස්තර සාරිපුත්ත හාමුදුර කරන විස්තරය අනුග්‍රහම අපි දන්නවා ඒක. නමුත් දැන් අපි ඒ එතන ඉන්නවා දැන්. ඒ සාරිපුත්ත හාමුදුරුවෝ විස්තර කරන පදනමේ තමයි අපේ ඉන්නේ. එතකොට අර දැන් අර චිත්‍ර මහත්මිය කියපු හැටියට ඒ ඒ වගේම ජයනිත් මහත්මත් කියන්න හැදුවේ ඒකයි මේකේ මතු වෙලා ඒ පැත්ත නැඹුරු වෙනකොට දැනගන්නවා කියන එක. ඒක හොඳයි එහෙම දැනගත්තාම හොඳයි. මොකද එතනින් එහාට යවෙන්නේ නැති ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒ නිසා මම මේ බලන ආකල්පයේ විස්තරය එහෙම තියෙන්න ඕන. සීල, සමාධි, ප්‍රඥා. සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංස. ඒක බුදුහාම දෙස්සේ මේ සීලෙන් පරිභාවිත වෙච්ච සමාධිය තමයි වැඩි වාසි දෙන්නේ ප්‍රතිඵල දෙන්නේ. සමාධි පරිභාවිතං චිත්තං මහපලා හොති මානසංස සමාධියෙන් පරිභාවිත වෙච්ච චිත්තය සමාධිය තමා වැඩි ප්‍රතිඵල දෙන්නේ ප්‍රතිඵල කියනකොට මතකයේ දෙන්න මගේ ඇතුලේ සිදුවෙන දෙයක් කිය. මේ ප්‍රතිඵල ගන්න හදනව නෙවෙයි කාටවත් පේන්නේ. ඊට පස්සේ සමාධි පරිභාවිත ඊට පස්සේ ප්‍රඥා නෑ සමාධි පරිභාවිත වෙච්ච ප්‍රඥාව ඊට පස්සේ වැඩිපුර උදව් වෙනවා අපිට. ඒ ප්‍රඥා පරිභාවිතං චිත්තං සම්මදේව ආසෙහි විමුක්ති. ඒක ප්‍රඥාවෙන් පරිභාවිත වුණාම ඒ කියන්නේ ප්‍රඥාවෙන් මේක හැමතිස්සෙම අහු කරගත්තාම තමයි විමුක්ත වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දික්කින් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක අපි දන්නවා. ඒතොර සීලේ අවශ්‍යතාවය පැහැදිලිවම දන්න හැමදෙනා. ඒ ඉතින් සාරිපුත්තහන් දැන් කියන්න හදන්නේ ඒකයි. අත්බහපත්ලාභ වගේ එනකොට එතෙන්ට එන්ට කලින් ඔළුවට විතරක් යන්න අදහසක් කියන්නම් දැන්. අර වැත්තු ඉගෙන ගත්ත අර පොඩි හාමුදුරුත් එක්ක සාකච්ඡා කරනකොට මේ ප්‍රඥප්තිය ගැන ඔකට ඉගෙන ගත්තා විද්‍යමාන විද්‍යමාන කියලා. ඔය මෙතෙන්දි දැන් අපි බලමු ඔය අත්භව ප්‍රතිලාභයේ විද්‍යමාන සහ අවිද්‍යමානත් දෘෂ්ටිය ඔස්සේ යන්න බලන්න. කඩ බින්දලා බින්දලා බින්දලා පෙරලා පෙරලා බල පෙටි ගලවලා ගලවලා බලලා ඒක දිහා බලන්න. මාතෘත්වයට පත්වීම හෝ ඉතුරුතයට පත්වීම අත්භාව පටලාභයක්. ව්‍යාපාරික වීම හෝ ප්‍රොෆෙසර් කෙනෙක් වීම අත්භාව පටලාභයක් කියලා දැනට හිතාගම. අපි මොකද මේ සේවිතබ්බ අසේවිතබ්බ කියලා කියන නිසා. ආසේ සේවනය කරන්න ඕන සමහරව සේවනය කරන්න එපා මොකද එපා කියනවා නෙවෙයි ඒක සම්පූර්ණ දෙකක් එකකට දැන් සාරිත්‍රාන්තයට කියන එක තේරුම් ගන්න උඩට දැන් අර ඉන්ඩිවිජුවැලිටි කියන එක තේරුම් ගත්තාම හොඳයි තමන් එක්තරා කෙනෙකු බවට අපිට මම දේශපාලකෙක් වෙන්න හදනවා නම් කොහොමද මේ ගොරෝසු පැත්තෙන් කියන්නේ ඒක නිසා ගුරුසු විදියට අහු කරගන්න එපා හොඳද? ඊට වඩා අපි ගැඹුරට යන්න ඕන. එතකොට ඒ අදහස ඔළුවට දැම්ම විතරයි. මිත්‍යා දෘෂ්ටියකට දානවා නෙවෙයි. හොඳද? හිතන්න විතරයි කියන්නේ මේක නිගමනයක් නෙවෙයි. මේ මේ මොහොඳ ඔළුව හරහා යන අදහසක් විතරයි. ඔන්න දැන් તો සාරිපුත් හාමුදුරුවෝ කියන දෙයට අපි අහුම්කන් දෙමු. දැන් බුදුහාර කෙටියෙන් කියලා නතර කරනකොට අර භික්ෂුන් වහන්සේලාට සරිත් හාමුදුරුව මේක විස්තර කළා සමහර විට. මෙහෙම මහන්සියෙත් බුදුහාන්ත එක්ක නැත්තම් සරිත් හාමුදුරුව එක මහා උන්වහන්සේ ආදරණීය අයියා කෙනෙක් වගේ මහා කරුණාවන්තයි උන්වහන්සේ කියන එකට. කාය සමාචාරම් පහම් භික්ඛවේ දුවිදේන වදාමි භික්ෂුවරුන් මේ කාය සමාචාරය දෙකකට දාන්න පුළුවන්. මම මේ තේරෙන බසින් කියනවාද අපිට තේරුම් ගන්නට. පාවි පාවිච්චි කරන්න ඕන විදිහක් තියෙනවා පාවිච්චි නොකරන්න ඕන විදිහක් තියෙනවා පුරුදු කරගන්න ඕන විදිහක් තියෙනවා පුරුදු නොකර හිටියොත් හොඳයි කියලා එකක් තියෙනවා සම්පූර්ණ දෙකට වෙනස් වෙන දෙකක් මොකද්ද බුදුහාම මේකෙන් අදහස් කෙලේ කියලා ඔන්න සරිත්හාම අහනවා ඉතිකෝ පනේතං බුත්තං කිංචේතං පටිච්ච බුත්තං මොකක් සඳහාද බුදුහාම මේක කිව්වේ ඔන්න අපි දන්න දේම තමයි ඉන්නේ දැන් නමුත් ඒකම තමයි ඉගෙන ගන්නත් ඕන. යථාරූපම් භන්තේ කාය සමාචාරං සේවතු එක්තරා කාය මේ ශරීරය මෙහෙවන දේවල් තියෙනවා. මේ ශරීරයේ තියෙන අත පය විශේෂයෙන් හැම දිව ඇස් දෙක තියෙනවනේ එක එක જાති. දෝ ඉන්ද්‍රිය සංවරය ගැනත් හිතන්න. ඉන්ද්‍රිය භාවනාව ගැනත් හිතන්න දැන්. එතකොට මේ කාය සමාචාරය විදිහක් තියෙන ශරීරයේ එක එක ක්‍රමයට යොමු කළාම අජ්ජත්තික අපි දැන් අජ්ජත්තික කියන වචනේ දාන්නවා. ඇතුළටම බලන්න ඕන දැන්. අහවලා ලවා මේක කරනවා නෙමෙයි මේක ඇතුලේ වෙනම තත්පරයක් පාසා. එතකොට අජ්ජත්තික සංයත භාවය ඒ නැති වෙලා යනවා නම් මොනවා හරි කාය සමාචාරවලට මේ ශාරීරිය හසුරුවනකොට ඇහැ කන දිව නහය හම ඒක හසුරුවනකොට අකුසල ධම්මා අභිවඩ්ඩන්ති. ලෝභ දෝෂ මොහොන අකුසල කියන්නේ අපි දැන් කෙටියෙන් ගමු. අපි ඒකනේ කොතනක් තියෙන්නේ? ඒ ලෝභ දෝෂ මෝහ ගොරෝසු වෙන්න පටන් ගන්නවා නම් තියෙන தත්වෙට වඩා ඒව දලු දාලා හයි වෙලා එන්න පටන් ගන්නවා නම් රත් වෙලා එන්න පටන් ගන්නවා නම් ධම්මානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි බලන්නට මොකද මං චිත්තානුපස්සනාවට කියේ දැන් එතකොට සරාගම්මා චිත්තං සරාගම්මා චිත්තං පජානාති කියන එකට යන්න ඕන දැන් මෙතෙන්දී. සීලයට හතුරු සීලයට මේ ෆික්සේෂන් එකක් නෙවෙයි දැන්. මේ ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් අරන් ඔන්න මේ ඇණේ ගැලුණා කාය සමාචාර ඇණේ ඔන්න ගැලවිලා යනවා අකුසල වැඩෙන පැත්තට කියලා ඒකෙන් ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් අරන් ඒක කරනවා වගේ නෙවෙයි දැන් කරන්නේ ෆික්සේෂන් නෙවෙයි පොලිස් කරනවා වගේ නෙවෙයි දස්තර යනවට වඩා වෙනස් වෙනවා දස්තරකින් දස් කරනවට වැකියුම් කරන්න හදනවා වගේ නිවේදයෙන් අපි මේ කරන්නේ. එතකොට ලෝභ කියන කොටස හෝ දෝෂ කියන කොටස හෝ ඒ දෙකෙම ඉන්නේ මෝහ කියන කොටස හෝ කියන පැටලෙවිල්ලකට මුලක් වෙනවා නම් මානසික අකුසල ධම්මා අභිවද්දಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ඒව රූපෝ කාය සමාචාරෝ නැසේවිතබ්බෝ මෙන්න මේ විදිහට කයින් කරන ක්‍රියා කලාපය වැඩි ඒකට ඒක වැඩිපුර ඒකේ යෙදෙන්න එපා සේවිතබ්බ කියලා කිව්ව එක වැඩිපුර යෙදෙන්න එපායි දැන් මොන සේවිතබ්බ කියනකොට අත්බව පරිලාභයටත් ඕක දාගන්න හොඳද මේක බොහොම හොඳ තරක් මේ තේරුම් ගන්න එතකොට ඊළඟට කියනවා යථාරූපංචකෝ භන්තේ මොනෝhari භන්තේ මොනෝhari කාය සමාචාර විදියක් තියෙනවා නම් එතන වචනයකුත් යථාරූපංච කියලා. සේවතු අකුසල ධම්මා පරියායන්ති. ඔන්න අර අතර වචන තුනේ ලෝභ දැන් ලෝභ කියනකොට පොතේ තියෙන ලෝභ නෙමෙයි අභිධර්මයේ තියෙන ලෝභ දෝෂ පොතේ තියෙන ලෝභ දෝෂ ලයන්නයි ඕයන්නයි බයන්නයි එන්න එපා. ඒ ගතියක් තියෙනවනේ මොකද්ද ලෝභ රසයක් තියෙන ඇතුලේ. අපි ඒ රසේ දන්නවනේ ඒකේ දැවිල්ල, තැවිල්ල, මිහිර හරි සාතේ අසාතේ හරි ඕනකද්ද අන්න ඒකට යන්න. මේ අකුසල ධම්ම අකුසල ධම්ම කියනකොට තමන් කන්ඩෙන් කරන්නත් එපා. තමන් ප්‍රාථමික මං හොඩි ඉන්නේ එහෙම කරන්නත් එපා. මොකද මේක දන්න එකම හෝඩියේ පන්තියේ කියලා දන්නවා කියන එකම PhD එකට යන තැනක්. ආයේ 1 2 3 4 5 6 ගිහිල්ලා මේ මේ අන්ඩර්ග්‍රැජුවේට් ගිහිල්ලා මාස්ටර්ස් අරගෙන එම්ෆිල් අරගෙන යනවා කියලා කතාවක් නැහැ දැන්. මේක දකින්නකොටම PhD එකේ ඉන්නේ කියලා මට හිතෙන නිසා ඒ ඒ හයරාකිකල් ඕඩර් එකක් එක්තරා ග්‍රැජුවල් ලෙවල් එකක් දාගන්න එපා මේ විපස්සනාවේ. එතකොට මේ මොන හරි කාය බන්තේ කාර්කුතහන් කියනවා උන්වහන්සේ මහා ප්‍රඥාවන්තය කියලා මට හිතෙනවා. අපි දන්න එතන හිටපු ඔඩියන්ස් එක එතකොට මොකක් හරි හේතුවක් නිසානේ බුදුහාම ඒවා කියන්නේ එතකොට සරියුත් හාමුදුර කියන මේ අකුසල ධම්ම පරිහායට යනවා නම් අර අර ලෝභ දෝෂ මෝහ කියන ඒවා ඒවා පිරිහිල යනවා නම් වැඩෙන් කුසල ධම්මා අභිවද්දන්ති අලෝභ ගතිය වැඩිපුර නැගලා ඉඳ ඉඩ තියෙනවා නම් අදෝෂ ගතිය වැඩිපුර හිතේ පැතිරෙනවා නම් ඒ කියන්නේ අදෝසං වාචිත්තං අදෝසං චිත්තං පජානාති. ඒක තියෙනවා නම් ඒව රූපෝ කාය සමාචාරෝ සේවිතබ්බු මෙන්න මේ විදිහේ කාය සමාචාරය නිතර නිතර අනුයුක්ත වෙන්න ඒක හැබිට් එකක් හැටියට ගෙනියන්න ඒක භාවිතා කරන්න. සේවිතබ්බ කියන්නේ ඒකයි. සේවනය කරනවා කියන්නේ අපි දන්නවනේ අසේවනච්ච බාලානම් පණ්ඩිතානම් සේවනා කියන්නේ ඒ කියන්නේ ඒ කටයුත්ත එක්ක දිස ඇසුරු කරනවා. ඇසෝසියේට් වෙනවා. ඒ වගේ කාය සමාචාරය ඒක නිතර නිතර කරනවා. දැන් අසිල්වතෙක් වෙන්න කියලා හිතලා නෙවෙයි දැන්. අපි එහෙම ඒක දන්නවා. ඒක අනිවාර්යෙන් වෙන්නම ඕන. අපි මං අර යෝජනාවක් කියලා ඇත මටම යෝජනාව කරගත්තේ මේක චිත්තාන් වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා තුනත් එක්ක මිශ්‍ර කරගත්තොත් හොඳයි කියන අදහස. මොකද අර ධම්මානුපස්සනාව කියන අතරේ ඒ ඒ ඒ සතියේදිමයි මම මේක කිව්වොත් ඒක ඔළුවට ආව මේක කියවලා බලන්න ඕනේ කියලා. මොකද සේවිතබ්බා සේවිතබ්බ කිවියයි කියලා. කතන් රූපම් භන්තේ කාය සමාචාරං සේවතු කුසලාධම් අකුසලා ධම්මා අභිවද්දාන්ති ඊට පස්සේ ඒ භන්තේ කවුද මේ සාරිපුත් ආස්ම සාරිපුත් ඒ උන්වහන්සේ කියනවා භන්තේ මොන විදිහේ කාය සමාචාර පුරුදු කළොත්ද පුරුදු කරනවා කියන එක මට එන පුරුදු කරන්නේ කොහෙද? ගෙදරදී, කාමරේදී, කාර්යාලයේදී මේක පන්සල අමතක වෙන්න ඕනද බුදුහාඳුන මේ මේ මේ මේ බුද්ධ ශාසනය යුතුවල කරනවා කියන එක නෙවෙයි ඒවා අපි දැන් ඒක තුල ඉන්නේ දැන් මේක සංසාවක් තුල එක්තරා රටාවකට අනු කරනවා නෙවෙයි දැන් හුදු ආර්ය ශ්‍රාවකයන් හැටියට ඉදභන්තේ කච්චෝ ලෝහිත පානි පානාතිපාති ලුද්ධෝ ලෝහිත පානේ හත පහතේ නිවිට්ටු අධ්‍යාපන්නෝ පාන භූතේසු. සමහර ඇත්තෝ ඉන්නවා. ඒකට දැන් අපි වගේ මිදලා කිව්වේ ඒකයිද? හැම තිස්සෙම සත් අනිත් අයට හිංසාවක් කරන්න බලාගෙන ඉන්නේ. අනිත් අය විනාශ කරන්න. දයාවක් නැහැ. කිසිම සත්‍යයක් ගැන. දැන් අපි දන්නවනේ දැන් සමහර විට දැන් drive කරනකොට අපි දන්නවා දැන් අපි නම් ලේනේ පාර හරහා බැන්නොත් කොහොමරි අයින් කරලා නතර කරන එයා යන කල්ලා. සමහර අය එහෙම නතර කරන්නේ නැහනේ. අන්න ඒ වගේ ලෝකයේ තමන්ගේ තියෙන ගුණය ගැන සතුටු වෙන්නේ. අරයා ගැන ද්වේෂ කරන එක නෙවෙයි. ඒ දයාපන්න ගතිය තියෙනවා. එතකොට සමහර කුසල අකුසල ධම්ම වැඩෙන්න අන්න ඒ වගේ වුණාම ඔය කීවේතොර සත්ව ඝාතනයෙන් අයින් වෙනවා කියන්නේ. පානාතිපාතා වේරමණේ සික්ඛාපදං සමාදියාමි කියන්නේ. ඒකේ විස්තරය තමයි කීවෙත. එතකොට ඒක ඒක දන්නවනේ. ඒක තමයි කාය සමාචාරය කියන්නේ. එතකොට ඒකෙන් නිතර නිතර දෙන්න දයාව වෙනවා. දැන් මේ නෙගටිව් පැත්තනේ කියන්නේ එතකොට. මම ඒක ඒකට වැඩිපුර නොයන්න හදාන්නේ. එතකොට සමහර ඇත්තු ඉන්නවා අදින්නදායි කෝපන හෝති යම් පරස්ස පරවිත්තුූපකරනම් ඒක ඔක්කොටම ගියොත් එහෙම ඉතින් හුඟක් කතාව යනවා ආරඤ්‍යගතං වා දින්නම් තේය සංකාතං ආදාහතා හෝති එතකොට Tamanට අයිති නැති දේවල් ගන්නවා නගරේ හරි ගමේ හරි කාගේ හරි ඕන දෙයක් දැන් ඒ ඒක විස්තර කතා කරන්න ගියොත් අර මානසික මානසික ලෝභ දෝෂ මෝහ වලට ඒකෙන් එන පීඩනය හිතනවට වඩා කරුණු කාරණා ගැන හිතන්න යනවා. ඒකයි ඒක නරකි. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරී. ද කාමේසු මිච්ඡාචාරී කියනකොට එතන තියෙන්නම හැමතිස්සෙම ධර්මයේ දක්වලා තියෙන සෙක්ෂුවල් මිස්කන්ඩක්ට් එක. ඒ කියන්නේ මව මාතුරක්කිතා අම්මා විසින් රකින්න දැන් මේ පිරිමි අයට මේක කියන්නේ ඒතකොට මාතුරක්කිතා පිතුරක්කිතා පියා විසින් රකින්න අම්මා තාත්තා දෙන්නා විසින් සහෝදරයා විසින් ආරක්ෂා කරන සහෝදරේ විසින් ආරක්ෂා කරන ඥාති පිරිස විසින් ආරක්ෂා කරන ඒ ගෝස්ත්‍රයක් විසින් ආරක්ෂා කරන ඒ ධම්ම රකිතා මොකක් හරි තමන් ගත සීලයක් විසින් ඒ නන රේක හරි නැත්තම් ඕනම තැනක හරි ඒ අයකින් ආරක්ෂා කරන සස්සාමිකා ස්වාමිපුරුෂෙක් සහිතේ නැත් තමන්ට කියලා අන්තමසෝ මාලාගොර පරික්ෂිත්තාපි අඩු ගානේ එන්ගේජ්මන්ට් එකකින් කරදීලා කෙනෙක් ඉන්නවා නම් ඒ ඒ ඇත්තොත් එක්ක පෙම් පෙම්බස් දරන්ට යන්නේ නැහැ ඒ ඇත්තොත් එක්ක මේ සෙක්ෂුවල් කන්ඩක්ෂන් මොන හරි එකට සම්බන්ධ වෙන්නේ නැහැ ඒකට. ඒ රිලේෂන්ෂිප් එකක් තියාගන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඒක responsible sexual behavior එකක් තියෙනවා. ඒක තියෙනවනේ දැනට අපි. ඒක අපට ළඟ ස්ථිරදමු. ඒක නැති වුණොත් එහෙම අර චිත්ත සමාධිය කැඩෙන එක දන් දැනගන්න. අර ජැක් කොන්ෆිල්ඩ් දාසත් දේශනාවේදී හුම්තට ලස්සනට කිව්වා ඒක ගැන කවුද අහනකොට කිව්වා හොඳයි මේ කවුරු හරි ඔයා අද ගිහිල්ලා කරන්න දෙයක් ඉව කරන්න කියනවනේ. ඔයා ගිහිල්ලා මර්ඩර් කවුරු හරි මිනිහ මර්ඩර් මර්ඩර් කරලා හරි නැත්තම් මේ සෙක් රේප් කරලා හරි ඉන්න බාන්න ඔයාට භාවනා කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔයාට බෑ කරන්න. කියලා. අන්න ඒ වගේ තත්ත්වය. ඒතකොට දැන් අපි ඒකෙන් අයින් වෙලා ඉන්නේ. මොකද ඒක ලෝභ දෝෂ මෝහ වැඩි කරන જાති. එතකොට ඒ ඒ දැන් සම් අර සම්මා කම්මන්ත කියපු එක තමයි කියන්නේ. දැන් ඒ ගැන වචන විග්‍රහ නෙවෙයි දැන් වෙන්න ඕනේ. දැන් අපි මේකේ පොසිටිව් පැත්ත බලමු. දැන් මේ පොසිටිව් පැත්තේ අපි ඉන්නේ. එතකොට පානාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ සත්වයකට හිංසා කරන්න හිතන්නේ නැහැ. ලජ්ජී දයාපන්න. අපි ලජ්ජා සහිත වෙන හැම කරන්ට හිතෙන්නේ නැහැ. දයාපන්න හිතේ අනේ අපොයි කියන ගතිය තියෙන. ඒක දැන් තියෙනවනේ අපි ස්ථාවරේ ඉන්නේ. සබ්බ පාන භූන සබ්බ පාන භූත හිතානුකම්පි. මේ හැමෝටම ලේනුන්ට කරපොත්තන්ට කූඹින්ට මඳුරුවන්ට ස්ත්‍රීන්ට පුරුෂයන්ට මුවන්ට කුකුලන්ට ඌරන්ට හරකුන්ට හරක් පැටවුන්ට ඔක්කොටම තර්කීස්ලට හිතන් කරුණාව තියෙනවා දයාපන්න වෙනවා ඊට පස්සේ මට නීතියෙන් යමක් උරුම නැත්තම් සමාජගත දෙයක් මට කියලා උරුම නැත්තම් ඒ දේ ගැනීමෙන් අයින් වෙනවා. ඒ දේ ගැනීමෙන් අයින් වෙනවා. නීතිමය වශයෙන් හෝ ඒතර ලීගලි, මොරලි, එතිකලි මට හරි මට අයිති නැත්තම් එතකොට. ඒකෙන් අයින් වෙනවා. ඒවා ගන්නෙ නෑ මගේ මගේ පාවිච්චියට. ඊට පස්සේ responsible sexual behavior කියන එකට යනවා කාමීසු මිච්ඡාචාරම් පහයි කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. එතකොට ඔන්න ඔය ටික තමයි කාය සමාචාරය අකුසල වැඩෙන කාය සමාචාර තියෙනවා කුසල දියුණු වෙන කාය සමාචාර තියෙනවා. ඒතර ওই தත්ත්වෙ ඉන්නේ අපි දැන්. ඊට පස්සේ වචී සමාචාර. වචී සමාචාරෙත් අර ලෝභ දෝෂ මෝහ වැඩි අකුසල වැඩෙන වැඩි තමන්ගේ මනසේ සංහිඳියා විනාශ කරන පැත්තේ ඒවා තියෙනවා නම් ඒවා නොකර ඉන්නවා යථාරූපම් භන්තේ වචී සමාචාරං සේවතු අකුසල ධම්මා අභිවද්දන්ත අර ලෝභ දෝෂ මෝහ කියන ඒවා තව තවත් ගොරෝසු වෙනවා නම් කුසල කියන ලෝභ දෝෂ අලෝභ දෝෂ මෝහත් පිරිහිල යනවා නම් අරක ඉතින් වැඩිනවා කියනකොට මේක ඉතින් පිරිහිනවා තමයි වෙන්නේ ඒ කියන්නේ පිරිහිනවා කියන වචනේ හොඳ ආර්ක සැර වැඩි වෙනවා මේකේ සැර බාල වෙනවා අගේ ආඩු වෙනවා ඒ වගේ වචී සමාචාරයේ පාවිච්චි නැසේවිතබ්බෝ ඒවා වැඩිපුර පාවිච්චි කරන්න එපා. ඒකයි කියන්නේ. ඒවා නිතර නිතර ගාව ගන්න එපා. ඒවා නිතර නිතර ඒවත් එක්ක යෙදෙන්න එපා. ඒවා පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ඒ අපි දන්නවා සම්මා වාචා කියන කොටසට එනකොට අපි ඒව දන්නවා පුංචි ධම් පාසලෙන් දැන් දන්න දේ නේද? ඒ නිසා මම එකෙන් ඔබට ගිහිල්ලා චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාවට යන්න කැමතියි. පිළිවිලෙන් කියනවා නම් වේදනානුපස්සනාව ධම්මා චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවට ගිහිල්ලා බලමු කියලා. ඒ වත් ඒ වචනේ නුගියත් ඒක Tamanට තේරෙන එක ඉන්නේ කියලා. එතකොට මුසා කියන එකෙන් ඒ කියන්නේ පිරිසක් ළඟට ගිහිල්ලා හරි තමන්ගේ කොමිටියකට ගිහිල්ලා හරි රැස්වීමකට ගිහිල්ලා හරි බෝඩ් මීටින් එකකදී හරි තමන්ට වාසි වෙන්න හරි අනුන් තමන්ගේ වැඩිපුර ධනය ගන්නට හරි මේ අත්ත හේතු පර හේතු ආමිෂ කිංචික්ක හේතු ඔය මොන හරි වාසියකට ලාභයකට හරි නැත්තම් තව කෙනෙක් බේර ගන්නට කියලා හරි සම්පජානමුසා භාෂිතා හෝති. දැන දැන මේ බොරුවක් කියන්නේ කියලා සම්පජානමසයි කියේ දැන දැන බොරුවක් කියනවා එතකොට. මම මොනවා හරි දෙහේතුවක රාමස කිංචි හේතු කියන්නේ මොනවා හරි වාසියක් මං හොඳයි කියලා හිතයි නැත්නම් මං වැඩි පුරුගත කියලා හිතයි නැත්නම් මං වැඩි කට්ටියක් ඒක ඇසුරු කරනවා කියලා හිතයි හරියට වඩා මගේ සහතික මගේ ක්‍රෙඩිබිලිටි එක හොඟයි කියලා ඔහොම හිතන්නත් අපි එක එක જાති කියන ඒ ඒ වගේ ಜಾති වලින් අයින් වෙනවා. ඒක විශේෂ දෙයක් වෙන්න ඕන. මොකද දැන් අපි සැබෑ අපේ සැබෑ අප හමු වෙන්න නම් හදන්නේ. මොකද ඒ නිසා ඒකෙදි තමන්ට තමන් හමු වෙන්න හදන්න ඕන. ඒක තමයි සම්පජාන උසහ කිව්වේ. එතකොට ඊට පස්සේ පිසුනා වාචා. ඒකකින් බැක් බයිටින් කියන එක බොහොම හොඳයි. කාගේ හරි මිත්‍රකමක් අඩු වෙන විදිහට සමාදානයක් අඩු වෙන විදිහට සාමය අඩුක වෙන විදිහ දෙපිරිසක් දෙන්නේ අතරේ කියන එකට පිසුනා වාචා කෝපන හෝති ඊතෝ සුත්වා අමුත්‍රාක්ඛතා හෝති ඉමේ සම්වේදාය අතනින් අහලා මෙතෙන්ද කියනවා මේ ඇත්තන් බිඳවන්න බින්දනවා කියන්නේ අයින් වෙන මිත්‍ර මිත්‍ර යාළු වෙනවානේ ඒක අයින් වෙන්න. අතනින් අහලා මෙතෙන්ට කියනවා ඉමේ සංඅක්කාස අක්ඛාතා මූ සම්බිද හරායේගේ බින්දවන්ට මෙතෙන්ද කියන ඕන විදිහකට ඒක වෙන්න පුළුවන්. චෝසත් සංවලිනා අතනුත් ඒක වෙන්න පුළුවන්. ඒකෙදිත් පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙදිත් පරිස්සම් වෙන්න ඕනේ. මේ ගොරෝසු කියලා කීමම නෙවෙයි. ඊට වඩා වෙනස් විදිහකට ඒවා කරනවා. මෛත්‍රියෙන් තොරව කරන જાති තියෙනවා කතා. මටමයි මං කියාගන්න. ඒ වගේන් අයින් වෙන්න ඕන. ඒ වගේන් අයින් වෙන්න වෙනවා. මොකද ඒක අර ලෝභ, දෝෂ, මෝහ කියන තුන වැඩිපුර රත් වෙන જાති. වැඩිපුර charge වෙනවා. ලෝභ, දෝෂ, මෝහ ඒවා කළාම. සමග්ගානං අභිත්ත බින්නානං අනුප්පදාත සමගි යාළු වෙල හිටියාය වෙන් කළා දානවා වෙන් වෙච්ච අය ඊට ලං වෙන්න ඉඩ දෙන්නේ වග්ගාරාමෝ දෙකට කෙරෙහි හිටියොත් හොඳයි මේ කියලා ධර්මමහගීතිත් ඔක එන බව මතක තියාගන්න හොඳ මේ ඒකේ අහුවෙන්න නොවෙන්ටි හරි අමාරුයි අපි විපස්සනා සම සම්ත්‍යානිකය විපස්සනා යානිකය ධ්‍යාන නැතුව සමාධිය ගන්න පුළුවන් සමාධි නැතුව ප්‍රඥා ගන්න පුළුවන් අභිධම්ම නැතුව නිවෙනට යන්න බෑ නැත්තම් සම තේරවාදී මහායානේ එයා තේරවාද විතරනේ මහායාන මහායාන විතරනේ තේරවාද නැත්නම් අර චැප්ටර් එකේ මේ චැප්ටර් එකේ අර ඩිනොමිනේෂන් එකේ මේ ඩිනොමිනේෂන් කියලා අප අතින් අපි මේ සත්සංගල තුලත් ඕවා තියෙන මේ සත්පුරුෂ සමාගම් තුලත් ධම්ම මාර්ගයේටම අනුකෙච්ච අප අප තුලත් ඒවා තියෙනවාද කියලා අපිට මෙබිලා බලමු මටමයි මං කියාගන්න හොඳට හිතලා බලන්න ඕනේ ඊට පස්සේ පරුසා වාචෝ හෝ කෝපන හෝති යාසා වාචා ඛණ්ඩකා කක්කසා කණ්ඨකා කිය සමහර වෙලාවට කියන්නේ වචන දාර දිව තියෙන කටේ පාචින දිවේ ඔකෙන් පුළුවන් වල්ග ටෝක් කරා නැත්නම් කෙනෙකු රිද්දවන්න පුළුවන්. රිද්දවන්න පුළුවන්. දවස් දැන් පිහියකින් කෙටුවොත් එහෙම නැත්නම් මොකකින් හරි තුවාල කරොත් නියපොතෙන් හරි සතියෙන් සුවපත් වෙනවා. නමුත් වචන තියනා මුළු ජීවිත කාලෙම මේ ඒව එක් කෙනෙකුගේ කෙනෙකු දුකට පත් කරන්න පුළුවන් ශක්තියක් ඔය ඔය දිවේ තියෙනවා. ඉතින් අන්නේ දිව පොඩ්ඩයි තියෙන්නේ අර පොඩ්ඩ හල වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. ගොඩක් හඬ වෙනස් කරගන්න කොයිතරම් බලන්න ඒ හඬමනේ වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. මේ හඬ වෙනස් කරගන්න බැරිකම නිසානේ. එයා ඒකේ නර විතක්ක ਵਿਚාර තියෙන්නේ. ඒකට විතක්ක ਵਿਚාරවලට පෝරදානේ ලෝභ දෝෂ මෝහ ඇති. ඒක අන්න ඒකයි ධම්මානුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට යමු කිව්වේ ඒකත් එක්ක. එතකොට ඒක නතර වෙනවා. මේ පරුස වචනේ එන්නකොට වේදනානුපස්සනාවට යන්න මොන විදියට මට වින්දන දැනෙන්නේ. ඇතුළේ ওই හදවත කියලා එකක් තියෙන ওই ලේ පොම්ප කරන එකම නෙවෙයි. ඒක දැනෙන හරියක් තියෙන්නේ. ඇඩ්‍රනලින් එක ඒවට යන්න. යමු සමාවෙන්ද යන්න කියන යමු ඊට පස්සේ චිත්තානුපස්සන මේක වෙනස් වෙන්නේ හැටි. දේශයෙන් මේක රත් වේගෙන රත් වේගෙන රත් වේගෙන ඇටි අර අර මේ මේ හීටර් එකක් හත් වෙනවා වගේ. අයන් එකක් හත් වෙනවා වගේ. බ්ලෝ මේ ඩ්‍රයි එකක් හත් වෙනවා වගේ. ලිප ඒ අර ගෑස් ලිප හරි ගෑස් කුකර් එක හරි ඉලෙක්ට්‍රික් ගී ඒක හත් වෙගෙන යනවා වගේ පේන හැටියට. ඒ රින්ග්ස් තියෙනවා නම් අන්න ඒ විදිහට මේක පේනවා පත් වෙන්නේ නැහැ. ඒතෝ ඒක බලන්න පුළුවන්. යාසා වාචා කක්කසා පරුසා පරාවිසජ්ජනී කෝදසා මන්තා අසමාධි සංවත්තනික ක්‍රෝධය තමයි ඒකේ ඒකේ කෝට් එක ඒකේ ඒක අර මේ බෙහෙත් පෙත්තක් වට කරලා තියෙනක වාගේ දැන් අර කටල් ටිකක් හදනකොට ඒ ඒ ඒ වදාලා වට කරනවා වගේ මේක වට කරන්නේ අරකින් ක්‍රෝධෙන්. ඒ වචනේ යන්නේ ක්‍රෝධයෙන් වට කරගෙන. බුලට් එකක් යනවා. කපාද යන පිට වෙලා. පරා පර කටුකා පරාබි සජ්ජනි. අනිත්‍යයට හිදවන් අනිත්‍යය හිල් කරන් ඒ වචන තියෙනවා පසාරු කරන් පරාභිසජ්ජනේ අසමාදි සංවත්තනිකා අන්න උන්වහන්සේ සරිත් හඳුද වචනයක් කියන අසමාදි සංවත්තනිකා අසමාදියට තමයි ඒක උදව් කරන්නේ මුක්කු ගහන්නේ සපෝට් කරන්නේ ඒකත් අර පලංචි බඳිනවා වගේ අසමාධිය වැඩි කරන්න තමයි ඒක උදව් කරලා තියෙන්නේ. තථාරූපං වාචං බාස්තා හොති. ඒවා තමයි කියන්නේ. ඒකට ඒක අර අකුසලයේ කියන ලෝභ දෝෂ මොහ වැඩෙන පැත්ත. ඊළඟ සම්පප්පලාපි. ඔන්න කවුරුත් කරන එක. ඒවත් ඒකෙන් අයින් වෙනවා නම් හුඟක් සම්පප්පලාපි කියන්නේ ඒක ඒක කතා කරන එක මත්තම තමයි. නමුත් කියවන කරන එකත් ඒක වෙනවා. ආ අත්භාවපටලාභියත් උකට ටිකක් ගාව ගන්න. දේශපාලනයටම ගැන් ගැඹුරු එකක්. අර කට්ටේ දිනුවොත් හොඳයි කියලා මේ කට්ටේ දිනුවොත් හොඳයි කියලා හිතලා ඒක ගැන කියනවා ඊට පස්සේ. අන්න ඒ වගේ ඉදාටි. ඒක ලිබරල් පක්. ඒක නැත්තම් කන්සර්වටිව් වෙනවා. නැත්තම් ඩෙමොක්‍රට් නැත්නම් රිපබ්ලිකන් කියලා එකට තමන් අත්භාවය යොදවා ගන්න. එතකොට සම්පප්පලාපය සම්පප්පලාපේ කියවනවා වගේම තමයි අනිත් අයත් කියනවා. අකාලවාදී, අභූතවාදී, අනත්තවාදී. ඒ සුදුසු වෙලාවට නෙවෙයි කියන්නේ. සුදුසු වෙලාවට කියන්නේ. ඕන එකක් කියලා කියන්න ඕන වෙලාවක් තියෙනවා. අභූතවාදී නොවිච්ච දේ ගැන තමයි කතා කරන්නේ. අනත්තවාදී වැඩක් ඇත්තේ නෑ ඒ කතා කරයි කියලා වාසියක් නෑ. අධම්මවාදී ඒ වගේම ධර්මයට නෙවෙයි සම්බන්ධ. අවිනයවාදී ඒ වගේම විනයත් එක්ක සම්බන්ධයක් නෑ කියන්නේ හික්මීමට. අනිධානවතින් ඒක මේ ඩිපොසිට් කරලා වාසියක් වෙන හොඳ ඉන්ට්‍රස්ට් එකක් වෙන දෙයක්ුත් නෙවෙයි කතා කරන්නේ. තියාගන්න දෙයක්ද මොනවද කියලා තියෙන ඉතරයි. මොනවා කිව්වත් දන්නේ සමහර බස්වල ටයර් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ ගෝල්ෆ් ගැන කතා කරන්නේ නැත්නම් මුද රළ ගැන වෙන්න පුළුවන්. සුනාමි ඊට පස්සේ ජපානයේ එකින් එකට ඈදෙනවා ඒක. ඊට පස්සේ අරයාගෙන් මෙයාගේ පටන් ගන්නේ විජය රජුරන්ගෙන් වුණාට ඉවර වෙන්නේ ට්‍රූඩෝගෙන් වෙන්න නැත්නම් බුෂ්කින් වෙන්න පුළුවන්. වගේ එකකින් කිසිම සම්බන්ධයක් නැතිව කතා කරන જાති. එතකොට අනපදේශං අපරියන්තොන්ත ඒකේ කිසිම විදිහක් හරයක් නෑ ගන්නට. ඒ වගේම කෙලවරකුත් නෑ. අපි දන්නයි වචන නමුත් හිතලා බැලුවාම ඒක යෙදෙනවා තාම. මේ සත්සං වල ඉන්නේ ඇත්තොත් ඒක කරනවා. මේ කතා කරන එක නෑතුළු. එතරම්ම අපි මෝඩයි නිසා හිතන්න එපා මේක කලිනුත් ඒක මතක් කරලා දුන්නා ඒ කල්යාණ මිත්‍රයන් මිතුරියන් කවුරුත් ඕ තත්ති ඉන්නේ කියලා හිතන්න. ඒ නිසා ඒක අනිත් සමාන සංසන්දනය කරනට වඩා මේක මට විතරක් කියලා තමන් අඬ ඉවලුවේට් කරන්න එපා කියන එක හොඳයි ඒකට. අන්ත ඊට වඩා ඉහළ වෙන්න පුළුවන් ඒ වුණාට කමන්න කවුරුත් මෙහෙම වෙන්නවයි කියලා හිතන්න. එතකොට එහෙම ඒව රූපම් භන්තේ වචී සමාචාරංසේ වෙතෝ මෙන්න මේ විදිහේ වචන පාවිච්චි කිරීම නිතර නිතර කරන එක්කනාගේ අකුසල ධර්ම වැඩෙනවා. ඒකන ලෝභ දෝෂ මොහ අලෝභ දෝසාමෝ විනාශ වෙලා යනවා. ඒක එතකොට අපි මුසාවාදයෙන් වෙන්වීමත් ඒ විදිහටම දානවා. එතකොට හැමතිස්සෙම සිදුවෙච්ච දෙයක් කියනවා. කතා බහ කරනකොට ආදරයෙන් කතා කරනවා. මේ කාටවත් වරදක් කියන්නේ නැහැ. සමිතුන් සමගි වෙන කතා කරනවා. ප්‍රියමනාප වචන කතා කරන. අහන්න කන්න සුඛා ප්‍රේමණීය වචන කතා කරන අධ්‍යංගම වචන. පෝරි ඒ කියන්නේ හොඳට පොලයිට් වචන විතරයි කතා කරන්නේ. බහුජන කන්තා බහුජන බණාපා බොහෝම අයට ප්‍රියමනාප වෙන මිහිරි වචන පාවිච්චි කරනවා. ඒ වගේම කතා සම්පප්පලාපේ අනිත්‍යංශය කියනකොට ධම්මවාදී, විනයවාදී, භූතවාදී, අත්වාදී. අපි ඒව දන්නවා දැන්. එක් තමන් කතා කරන සීමාවේ කතා කරන. ඒක තමයි වචී සමාචාරය සේවිතබ්බයි අසේවිතබ්බ. මේ වචනේ අපි දන්නවා දැන් මේ කතා කරනකොට. සේවිතබ්බ කියවේ මොකද්ද? අසේවිතබ්බ කියන්නේ. ඒ කියන්නේ පණ්ඩිතානන්ත සේවනයි කියවගේ දැන් වචන සේවනය කරනවා. මම පරිහරණය කරනවා කියනවට වඩා හොඳයි දැන් පඬිතෙක් සේවනය කරන්නේ වගේ මම මේ යහපත් දේ එක්ක යාළු වෙනවා. යහපත් වචනත් එක්ක මං යාළු වෙනවා. මනෝ සමාචාර මනෝ සමාචාරයත් දෙවිධයයි කියලා කියනවා. බුදුහාම කියන සේවිතබ්බම්පය සේවිතබ්බම්පය. කළොත් හොඳයි කළොත් නොකළොත් හොඳයි සමහර ඒකත් එකිනෙකට පරස්පර එකක්. ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්ත. ඇයි බුදුහාම වෙකි කීවේ කියලා නොසරිත්තාන විස්තර කරනවා. එතකොට අර ලෝභ දෝෂ මෝහ ගොරෝසු බවට පත් වෙන මනෝ සමාචාර තියෙන ඇඩික්ෂන් එකට යන හැටි බලන්න ඕනද ඒ වගේ ඒවා අයින් කරගන්න කියන අවිද්‍යාලු හෝති මොනවද මනෝ සමාචාර අවිද්‍යා දෝමන දෙක කියන්නේ මේ කියන්නේ ව්‍යාපාද දෙක අවිද්‍යා සහ ව්‍යාපාද ඒකච්චෝ අවිජ්ජාලූ හෝති යන්තම් පරස්ස පරිවිත්තුපකරණං තමන්ට අයිති නැති දේවල් විෂම ලෝභී කිව්වේ ඒකයි තමන්ට අයිති නැති දේ තමන්ට තියනවා නම් හොඳයි කියලා ඒක ගැන යලි යලි ගන්න හිතුණා. එයාට නැත්තුව මට තියනවා නම් හොඳයි කියලා හිතුණා. කම්පිටිෂන් එකට යනවා නැත්තම්. මටත් තියෙනවා නම් හොඳයි. ඕන දෙයක්. වාහනයක් වෙන්න පුළුවන්. ගෙදරක් වෙන්න පුළුවන්, රැකියාවක්, උපාධියක් වෙන්න පුළුවන්. තාන්නමානයක් වෙන්න පුළුවන්. නිලධාරය නිලයක් වෙන්න පුළුවන්. දරුවෝ වෙන්න පුළුවන්. ඕන එකක්. ශරීර ස්වරූපයෙන් වෙන්න පුළුවන් කොණ්ඩය ඇස් බම අගය කරන જાතිද සමාජ මනස වශයෙන් නියපොතු ගමන් බිමන් ගේට් වගේ જાති ඒ ඕන එකක් ඒවා ගැන ඒවා එයාට නැතුව මට ලැබේවා කියලා අහුවතයන් පරස්සේ තම්මමස්. ඔක තමයි අවිජ්ජා කියන්නේ. ව්‍යාපන්න චිත්තෝ හෝති. පදුත්තමන සංකප්පෝ ව්‍යාපාද කියන එක ඔන්න දැන් මොකද්ද කියලා අපි හැමදාම හිතලා බලනවා. ඒ කියන්නේ ආනවා. ඉමේ සත්තා හඤ්ඤන්ත වජ්ජන්තු උච්චිජ්ජන්තු. වා විනස්සන්තු. මා වාහේසුම්. නොහිටියානම් හොඳයි කියලා හිතෙනවා. මොකද ඕනේ හිතන්න ඒ කටිය නැතනම් අපිට හොඳට ඉන්න තිබුණා. ඕනම කෙනෙක් හිතන්නේ ඒක. ඒක ශාන්ති දේව උතමයා හැමතිස්සෙම කිව්වේ ලෝකේ ඉන්න අමනාපයත් අයින් කරන්න බෑ. නමුත් මගේ හිත අයින් කරන්න පුළුවන් මට. අමනාපේ මගේ හිතේ අමනාප. එතකොට ඔක්කොම යාළු වෙලා හමාරක්. ඒතර ඕන කෙනෙකුට එන්න පුළුවන් ශාලාවක් වෙන්න ඕන මගේ හිත. ඒක ඇවිල්ලා විනාශ කරන්න නෙවෙයි. ඕන කෙනෙකුට පදිංචි වෙන්න පුළුවන් දෙයක්. විශාල හදවතක් වෙන්න ඕන. විරස්සන්තු මාව ආහේසුම් අනේ කට නැත්තම් හොඳයි කියලා හිතන්න මොකද දෙම හිතුවාම අකුසල ධම්ම ලෝභ දෝෂ මොහ ගොරෝසු වෙලා හදවත ගොරෝසු හදවතක් බවට පත් එතකොට ඒකේ අනිත්‍යංශය එතකොට. අපිව දන්න එතකොට. අහෝ අතයන් අනබිජ්ජාලු කියන්නේ ඒ යාට තියෙන නැතුව මට ඒක ලැබේවා කියලා හිතන්නේ. යාට නැතුව මට ලැබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ. වෝන්ත විශේෂයෙන් තත්ත්වයන් තරාතිරම් උනත් කමන්නේ. කතා කරන අවස්ථාව උනත් කමක් ඕන එකක්. ඔන්න අභ්‍යාපන්න චිත්තෝන මෙත්තාවට සම්බන්ධ වෙන හැටිසම බල. මේ සත්තා අවේරා අභ්‍යාපජ්ජා අනීගා සුඛියත්තානම් පරිහරන්තු. මෙත්තාවට සම්බන්ධ ඒතර අභිජ්ජා කිව්වේ ඒකයි. මේ කවුරු කවුරුත් වෛර නැති දුක් පීඩා නැති මනසට කරදරයක් නැති සුවසේ තමන්ගේ ජීවිතේ පරිහරණය ඇත් කර නැත්තෝ වෙත්වා. මෙහෙම අනු සමාර තියෙනවා සමාචාර තියෙන එක්කෙනාට බන්තේ කුසල ධර්ම වැඩිනවා. මනෝ සමාචාරම් පහම්බිකේ දුවිනේනවා දාමි කියලා කිව්වේ දෙවිධයකට තියෙනවා සම්පූර්ණ කෙනෙක් වෙනස් කිව්වේ මෙන්න මේකටයි කියලා මට තේරෙනවා කියලා අනුසාරිපුත්තාව කියනවා. ඊට පස්සේ චිත්තුප්පාද. මම ඉක්මන ඉවර කරන්න දැන් මම හිතන මේක හිතාගන්නේ කොහොඳයි. නැත්තම් මේකෙන් නතර කරන්න පුළුවන් චිත්තුප්පාදයේ කියන එක inclination of the mind කියන එක හොඳයි චිත්තුප්පාදයක් කියන්නේ. ඒක සේවනය කරන්නටය සේවනය නොකරොත් හොඳයි කියලා කියන්නේ. කුස්මනෝ හරි ඒ කියන්නේ චිත්තුප්පාදම් අර එයා මයික් ගන්න මයික් එක මියුට් කරගන්න මම පිටරස් එතකොට චිත්තුපාදයේ කිව්වේ කුසල ධර්මයක් කරන්ට එන නැමියාව සමහර නැඹුරු වීම තියෙනවා අපි ඇඩික්ෂන් කියන එකටම නොයමු නමුත් ඒ පැත්තට කිට් වෙන එක හොඳයි. මේ දේ කළොත් හොඳයි කියලා හිතෙනවා. සමහර ඒවා කරනවා ඒතකොට ලෝභ දෝෂ මොහ වැඩි වෙන જાති තියෙනවා. ඒ චිත්තුප්පාදයේ ගැන පරිස්සම් වෙන්න කියවේ එකයි. මනසේ ඒ තියෙනම නැමියාවක් නැබුරුතාවයක්. කුසල ධර්ම වැඩි වෙන නැබුරුතාවයන් තියෙනවා අකුසල ධර්ම වැඩි වෙන නැබුරුතාවයන් තියෙනවා. එතකොට ඒක නිතර නිතර පාවිච්චි කරන්න කියන කුසල ධර්මයන් වැඩෙන වැඩෙන චිත්තුප්පාදය. එදැයි චිත්තුප්පාදය කියන වචනේ ඉගෙන ගන්න ඒක ඉගෙන ගන්නකොට අර වේදානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා එකත් එක්ක සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගත්තාම පේන්න පටන් ගන්නවා ඒ චිත්තුපාදය විශේෂයෙන් චිත්තානුපස්සනාවේදී තමන්ට තේරෙන අර හිතේ පාත වෙනස් වෙන හැටි මේ චිත්තුප්පාදේ අර දැන් කලින් කිව්වේ මේ චිත්තුප්පාදේ එන එක නෙවෙයි ඒක යනකොටයි තේරෙන්නේ කියලා. ඒක හොඳයි. ඒ නමුත් ඒ චිත්තුප්පාදයේදීම ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒවට එක එක ක්‍රම මාධ්‍යයන් තියෙනවා. ඒව නෙමෙයි අපි දැන් කතා කරන්නේ. ඒ ක්‍රම මාධ්‍යයන් තමයි අපි කතා කරේ මීට කාලෙන් එක එක සංඥා භාවිතා කරන්න ඕන. රාගය නැති කරන්න නම් අසුබ සංඥා එකක් කෑම වලට ආසාව තියෙනවා නම් ආහාරේ පටික්කුල සංඥා කම්මැලි නම් මරණ සංඥා අපි ඒව බොජ්ජංග අවශ්‍ය වෙලාවට එක එක જાති කිව්වයිතු මේකේ 24/7 ජොබ් එකක් එතකොට එතකොට එතෙන්දී ආයි සාරිපුත්ත හාමුදුර කියනවා කොහොම චිත්තුප්පාදයේද කුසල ධර්මය වැඩි කරන්නේ කියලා. අකුසල ධර්මය වැඩි කරනවත් වෙන කුසල ධර්මය. අර අවිජ්ජා ව්‍යාපාද දෙකම තමයි එතෙන්දී ඥාන. එතකොට ඒ චිත්තුප්පාදය හඳුනා ගන්න. ඒකට ඉන්ක්ලිනේෂන් එක හඳුනා ගන්න. සමහරට එහෙමම වෙනවා. ඒ මනසේ නැඹුරුතාවයන් වෙනවා. එතකොට අර කලින් කියපුවා එකට උදව් වෙනවා. අර සීලය උදව් වෙනවා කිව්වේ ඒක ඔකට. අර කලින් එක්ක සමා අපි සමාදාන විරති, සම්පත්ත විරති කිකිය ඔය ඉගෙන ගන්න ඇත්තෝ. ඒවා තමයි ඒ ඒවා පාවිච්චි වෙන්න ඕන. ඒවා පාවිච්චි වෙන්න සමාදාන විරතියක් තියාගන්නවා මම පොරොන්දු වෙනවා මම මේ ටික කරන්න. ඒක හොඳයි. කරන්න අවස්ථාව ආවම මම කරන්නේ මේක කියලා අන්න සතියෙන් ඒ එක අංග චිත්තුප්පාදයක් එන්නකොට. එතකොට සත් සමුච්ඡේද විරති එනවා ඒක තේ සම්පූර්ණ ප්‍රඥාවෙන් තේරුම් ගත්තා. ඒක අභිජ්ජා දෝමන ව්‍යාපාදයකට තමයි යන්නේ එතකොට. ඒ ඒ චිත්තුප්පාදෙන් අයින් වෙන්නේ. අපි සංඥා ප්‍රතිලාභයයි අත්භව ප්‍රතිලාභයයි ඊළඟ දවසේ දාග ක්‍රාන්ත යදාගම ඒකේ තරම්ම හොඳ දෙයක්. ඒකේ තරම්ම හොඳ දෙයක්. විශේෂයෙන් මතකිට හොඳට හිතලා බලන්න හිතන්න දැන් යෝනිසෝ මනසිකාරය වගේම සම්මා මනසිකාරයටත් හිත යොදා ගන්න. යොදලා බලන්න මොකද්ද ඊට කලින් එක එක්කෙනා කියලා දීපු හැටි අර්ථ කතාවේ කියලා තියෙන වෙන විදිහකට විකු බෝධිත් අර්ථ කතාවට නැඹුරුලා ඒක විස්තර කරලා තියෙනවා මේකයි කියන්නේ කියලා මම හිතන්නේ තානිස්සරෝගේ පරිවර්තනයක් නම් තාම හම්බුන්නේ නැහැ ඒ සූත්‍ර 114 පරිවර්තනය කළා නැහැ වගේ හිතෙනවා නමුත් තවත් ඔය ධම්මකාමී භික්ෂූන් එක කතා බහ කරලා මේ හොයලා බලන්න මේ මේ මේ විදිහේ කොහොමද දකින්න ඕනේ කියලා. එතකොට හමුස් අර මේ අර සම්මා වාචාවත් පරිස්සම් කරගෙන ඒක කියලා කතා කරලා බලන්න. සම්මා සම්බුදු සරණ මං හිත මං කියවගේ තේරුණායි කියලා. බුස් කල්යාණ මිත්‍ර වුණාට අප්‍රමාණ පිං. මං මගෙන් ප්‍රශ්න අහලා උත්තර බලාපොරොත්තු වෙන්න සාකච්ඡා කරමු. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යතුනි මං හිතනවා මේක ඒ කියන්නේ කාලයකට එහෙමත් නැත්නම් තැනකට කියලා වෙන් කරගන්න බැරි හැමදාම ඔබතුමා කිව්වා වගේ මේ 24/7 අපි විසින් මෙනෙහි කළ යුතු ධර්මයක් කියන එක නම් ඒක හොඳටම තේරුණා මේ විස්තර කිරීම කරගෙන යනකොට මූලික වශයෙන්ම අපි සාමාන්‍යයෙන් කතා කරනකොට උදැල්ලෙන් එහෙමත් නැත්නම් ලොකු ලොකු අකුසල් අනිවාර්යයෙන්ම අතහැර දැමිය යුතුයි කියන තත්ත්වය අපි හැමෝටම මෙතන ඉන්න සාකච්ඡා වෙන්න හැමෝටම ඒ අර්ථය නම් තියෙනවා. නමුත් අර මෙතන මනෝ සමාචාර ඊළඟට චිත්ත උප අපි කිව්වා අනිත් එක තමයි කිව්වේ චිත්තුප්පාද කියන එක වගේ දේවල් නම් ඇත්තටම නිරතුරුවම අපි චිත්තානුපස්සනාවෙන් බලන්න ඕනේ කියන එක අපිට දැන් හොඳටම පැහැදිලි වුණා. ඉතින් ඒ ටිකක් මතක් කරමින් මම යොමු වෙනවා සේන මහත්මයාට සේන මහත්මයා අපිට මට කොහොමද සාකච්ඡාවට එකතු වෙන්නේ කියලා හිතන්නේ. තිරුවන් සරණයි. අද සමහර දේශනාවක් අද අහන්න හම්බුනේ. දැන් මට තේරුණ විදිහට නෑ කියන්නේ දැන් කාය සමාචාර වචී සමාචාරයේ පටන් ගත්තේ දැන් ගුරුසු පැත්තේ දගෙන කියලා මට තේරෙන්නේ මොකද අතවසෙම ද කයෙන් වච කයෙන් වරදක් වෙන්නේ ඉස්සෙල්ලා සිතෙන් වරදක් වෙලයි කයට යන්නේ කියන එකයි මට මගේ අදහස තියෙන්නේ දැන් තරහක් ඇති වුණාට පස්සේ තරහ වැඩි දුරු වෙලා කාට හරි ගහන්න අත උස්සනකොටම සමහර වෙලාවට මතක් වෙනවා මේක හොඳ නැති වැඩක් කියලා. එතකොට ඒ අත උස්සන එක ගහන්න නැතුව නවතිනවා. එතකොට ඒක මට හිතෙනවා ඉතින් කයින් වෙන ඒ ක්‍රියාව කරන්න නැතුව කරන එක එක්තරා සීලයක් ඇති වෙන තුනයි කියලා. ඉතින් ඊට පස්සේ ඒක වචනයට යන එකක් නවත්තගෙන ඊට පස්සේ තමයි මේ සිතට එන එක නවත්තගෙන එක කියන එක මට තේරෙන්නේ. කියන්නේ සිතට ඒ අවිද්‍යාව දෝමනසික කියන්නේ ලෝභයත් ද්වේෂයත් නැති වෙන එක. නැති කරගත්තොත් ඒක ඇති කරගත් නැතුව හිටියොත් මේ කාය වචී කියන දෙක ඉබේම ඇති වෙනවා කියලා මගේ මට නම් හිතෙන්නේ. කවදාවත් සිතේ ලෝභයක් ද්වේෂයක් නැත්තම් ද්වේෂයක් නැති සිතකින් කාටවත් ගහන්න බෑ කියලා මට හිතෙනවා. ඉතින් ඒ ඒ නිසා මට හිතෙනවා චිත්ත එක තමයි වැදගත් වැදගත් කියන්නේ අනිත් ඒවා කරගත්තට පස්සේ තමයි මේ චිත්ත චිත්ත නෙමෙයි මනෝ කියන එකට යන්න පුළුවන්. ඉතින් චිත්ත කියන එක මට ටිකක් අමාරුයි චිත්ත කියන එක තියෙන්නේ අර දෙකම කියලායි මටත් මේ මම හිතා සතුටුම කිව්වේ අභිජ්ජා කියන එකත් දෝමනස්ස කියන එකත් කියන එක. ඒතකොට අවිද්‍යාව දෝමනස්සයත් නැති කර ගැනීම තමයි නැතිව සිත පවත්වීම කියන එකයි මේ එතන තියෙන. ඒතකොට මනෝ කියන එකේ චිත්ත කියන එකේ වෙනස කියන එක මට ටිකක් පැහැදිලිවම ඇති. මම හිතුවේ දැන් චිත්ත කියන එක අතවසෙම ඒ ඉරත්තදසියුම් විදිහට කියලා. දැන් මනෝ කියන එකටත් වඩා සියුම් මනෝ කියන එක සමහර විට මෙම්ම කියන එකට අපි ගත්තොත් දැන් අපි අපේ තියෙන පරණ පුරුදු නිසා සමහර වැඩ කරනවා. ඒක ඒ නිසා කරන ඒ දේශ මිමි දේශයෙන් ඇතිවෙච්ච ඒ සතහන් නිසා ඇතිවෙන වැඩ ලෝභය නිසා ඇතිවෙන වැඩ කියලා මට මට හිතුනේ. චිත්ත කියන එක ඒ කියන්නේ ඒ භාවනාවේදී අපිට තේරෙනවා ඒ සිතේදී ඒ සරාගී සිතක් ආවම සරාගී සිත කියලා කරන්න ඒ කියන්නේ සදෝස සිත සදෝස සිත කියලා මෙනෙහි කරන්න කියලා කියලා දීලා තියෙනින්ද ඒක චිත්ත කියන එක ඒත් සිවුම් එන පැත්තක් හැටියටයි මට තේරුම් ගත්තේ. ඉතින් මේක තව කවුරු හරි මට තේරුම් කරලා දෙනවා නම් බොහොම පිං. තේරුම් ගන්නයි. පෙරවන් සනාචයන මහත්මයා අපි කරුණු ටිකක් විස්තර කරගමු ඉදිරියට කාල වේලාව තියෙන විදිහට මටත් ඇත්තටම සත්‍යතුමා මතක කරලා දෙන මේ චිත්තුප්පාද කියන එකේ දර ඇඩික්ෂන් පැත්ත ඒක මට හිතුණා ඒක ගොඩාක් දුරට ප්‍රයෝගී වෙනවා කියලා මොකද අපි හුඟක් වෙලාවට පුරුද්දක් හැටියට දැන් ලෝභ කිරීමත් ඒ වගේම විශේෂයෙන්ම ද්වේෂ කිරීමත් පුරුද්දක් හැටියට කරනවා කියලා. සමහරවල්ලාට කියනවා සමහරවල්ලාට කන්ඩිෂන් වෙලා කියලා කියනවා මේ ඒ කියන්නේ තරහ යන්නතු ඉන්න බැරි ගතියක් નિરાයාසයෙන් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ නිතරම සිතේ තරහ ගතිය ඇති වෙනවා කියලා. ඒකෝට මට හිතෙනවා මේ චිත්තුප්පාද කියන පැත්ත, ඒ වගේ අර ඇඩික්ෂන් පැත්තට යනවාද කියන එකත් සත්‍යතුමාගේ පැහැදිලි කිරීම තුලින් හිතුණා. කොහොමද මම කැමති යොමු වෙන්න ආරි මහත්මයා ඔබතුමාට එක දෙන්න පුළුවන්ද? සියලුන් සරණයි මෙතන කලින් දැන් සත්‍යතුමා පැහැදිලි කරන විදිහ මේ අපි වත්ති සමාජාචාරය කාර්ය සමාජාචාරයේ මනෝ සමාජාචාරය ගැන කතා කරනදී සත්‍යතුමා එක තැනක සඳහන් කළා මේ මෙතන තමන්ට තමන් හමුවීම කියන දෙයක් මම දැන් සඳහන් කළා එතනදී මට එතුන් දෙයක් තමයි අත්වශයෙන් මේ මේකේ මේ පැහැදිලිව දැන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ මේ දේවල් තේරුම් කළ දෙන්නේ මේ දේවල් අත් වශයෙන් මේ සත්පුද්ගලයේ කරන දේවල් වෙයි මෙතන මෙතන මට මතක් වුණ දෙයක් තමයි පටිච්චසමුප්පාදයක් මෙතන මේ හේතුව සකස් කිරීමෙන් ඵලය ලැබෙන තත්ත්වයක් වගේ මට වැටුණා මොකද මේ මේ දේවල් කිරීමේදී මේ ගැඹුරට යෑමේදී අපිට මේ උගුරට හොරහා බේත් කරනවා වගේ දෙයක් මෙතෙන්දි කරන්න බැරි බව මට හැඟුණා මොකද මේ හේතු මේ මූලික හේතු සකස් කිරීමෙන් තමයි අපිට මේ ගැඹුරට යන්න පුළුවන් කියලා. එතකොට මේ අපි දැන් මේ මේ පංචශීලයේ තියෙන අපි නිතරම පංචශීලයේ සමාදන් වුණාට අපිට මේක නිතරම අර නිතර දෙවේලේ දකින කුකුලයා කර්මලි සුදු කියන වගේ අපිට මේ පංචශීලයේ කියන එක එච්චර නිකන් ගැඹුරක් අපිට දැනෙන්නේ නැහැ. අපි හුඟක් ලොකු ගැඹුරු මේ මේ නිකන් භාවනා කරන යනකොට එහෙම මේ පංචශීලයේ නිකන් හැල්ලුවට වගේ ගැටියක් එනවා වගේ පේනවා මේ මේ සීලයේ තියෙන මේ ගැඹුරුකම මේ මේ සීලේ තියෙන වැදගත්කම අපිට සමහරලාට අපේ අතෙන් මග හැරෙනවා ඒක හැල්වට ලක් වෙන ගැටයක් වෙනවා මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරයේ තියෙන වැදගත්කම ඉතින් මේ සතුටුමම කියන සඳහන් කළා මට මතකයි මේ තමන්ට තමන් හැමෝමගේ හරි වැදගත් පණිවිඩයක් එතනින් කියවෙනවා මොකද මෙතන තමුන්ට තමුන් අවංක නැත්තම් තමුන්ට තමුන් අර මිරේකක් ළඟට ගිහිල්ලා තමුන් තමන් පෙනෙනවා නම් තමුන් කවුද කියන එක ඒ தત્ත්වයේ ඇති වෙන්නේ අත්වශයෙන් මෙතන සත්පුද්ගල කෙනෙක් නෙවෙයි මෙතන මේ අපි කරන්නේ හේතු සකස් කිරීමෙන් ඵලය ලැබීම. එනවා මේ ලෝභ දෝෂ මෝහ කියන දේවල් මේ චෛතසිකයන්. මේ චෛතසිකයන් ඒවා හේතු නිසා ඇති ඇති වෙනද අපි කැමති තමුන් මේ මම කෙනෙක් කියලා හිතාගෙන හිටියත් තමුන් මේ මම මමයා කියන දේ කැමතුණක් නැති වුණත් මේ චෛතසිකයන්ගේ වැඩිමක් සිදුන මේ මේ දේවල් කිරීමෙන්. එතකොට ඒ ඒවා සත්පුද්ගල නෙවෙයි නම් මේ මේ චෛතසිකයන් ලෝභ දෝෂ මොහ කියන වැඩෙනවා නම් එහෙමනම් අපිට කවදාවත් මේ මේ මේ මේ දේවල් නැති කරගන්න බෑ මේ කොච්චර ගැඹුරට කියලා භාවනා කරන්න හැදුවත් ඒ භාවනා කරන්න කියලා වාඩි වුණත් එතකොට අර අර රිමෝට්ෆුල් තෝට්ස් ඒ කියන්නේ අර චෛතසිකයන් වැඩි වැඩිලා අපිම අපිව වඩවගෙන තියෙන නිසා ඒ අනිත් දේවල් අර කුසල චෛතසිකයන් ඇතිවීමට ඒ ඒවා ඒවා බාධා වෙනවා කුසල සාතෙන් කොච්චර උත්සාහ කළත් ඇති වෙනට අපි අර පුරුද්දෙන් ඇති කරලා තියෙන අකුසල සාතිකයන් වැඩි වීම නිසා මේ කුසල කුසල සාතිකයන්ගේ ඇතිවීමට බාධක ඇති ඉතින් අපි භාවනාවකින් හිත දියුණු කර ගැනීමට කොච්චර උත්සාහ කළත් මේ මේ සීලය කියන වටිනාකම මේ දැන් රස්තේ සත්‍යතුමා මේ පැහැදිලි කරලා දුන්න දේවල් වල තියෙන වටිනාකම මට මුලක් දුරට හිතුණා අපි මේ අපි කියනත් taken for granted කියලා අපි හිතනවා මේවා අපි දැන් මේවා දැන් අපි පන්සිල් අරන් ඉන්නේ මේවා අපේ තුල තියෙනවා ඒ වෙනුවට අපේ තුලින් නිතරම පුරුද්ද නිසා යන්තමත් කියවෙන නිසා අපේ තුන පුරුද්ද නිසා ඇති වෙන මේ මේ ද්වේෂය ඒ කියන්නේ ඊර්ෂ්‍යාව කියන ඒවා ද්වේෂය ලෝභය කියන ඒවා තුල කොච්චරවත් තියෙනවා ඒවා අපි හිතන මේවා තිබුණාට කමන්නේ අපි ඊට වැඩිය හොඳ භාවනාවට භාවනා කරන මිනිස්සු අපේ ඒවා ඒවා තිබුණාට ප්‍රශ්නයක් නැහැ කියන ලෙවල් එකට ආවොත් අපිට ඒවෙන් හානි සිදු වෙනවා කියන හැඟීමක් මට ඇති වුණා. ඉතින් මට මම හිතනවා අපි ඉස්සරහටත් මේ ගැන ප්‍රශ්න කරන්න වෙනවා දැන් අපි දැන් මේ මෝහය ගැන අපි වැඩි කතා කළේ නෑ මෝහය කියන චෛතසිකය ගැන අපි කතා කළ යුතුද කියලා මට කියනවා මොකද අපි හැම වෙලාවෙම පුරුද්දක් වශයෙන් මේ දෙයක් තේ පුද්ගලෙක් තියනවා කියලා ඉන්න මෝහය තුල තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ ඒ ඒ ගැන ගැඹුරින් අපි කතා කළ යුතුද කියන හැඟීම මට ඇතුණ ජයන්ත මහත්මයා මම හිතනවා පසු අපි ඒ ගැන කතා කරා කියලා මම හිතනවා. මම හිතනවා ඒ කතා කරන දීලා මම ආයෙත් කියනවා සර්ණයි. ජයන්ත මහත්මයා මට තත්ත්වයක් දෙන්න. මේ ආරි මහත්මයා දැන් මෙහෙම එකක් තියෙනවා දැන් ඔබතුමා කිව්වා එක ඇත්තට මමත් එකඟයි මේ දැන් සීලය ගැන අපිට හරි අලුතක් සේරුවක් වුණා කියන්නකෝ දැන් අපි මම මම ගැන කියනවා නම් දැන් සීල් ගත්තනේ අපි 5000 ගන්න කාලේ කියලා සීල් ගන්නවා ඒ පන්සලකට ගියාම ඒවා බණක් අහනවා නම් ඉතින් හාමුදුරුවෝ සීල් දෙනවනේ අනිවාර්යයෙන් දැන් හැබැයි මම එකක් කියනවා දැන් මේ මෙහෙම හිතලා නෙවෙයි දැන් අපිටම දැන් මම ටිකක් වැඩිපුර ධර්මයට යොමු වුණාට පස්සේ විශේෂයෙන්ම අපිටම භාවනාවට ටිකක් එහෙම නැත්නම් හිත සතියකට යොමු වුණාට පස්සේ දැම්ම දැන් මට දැන්න දෙයක් තමයි මේ සීලය ගැන මේ විශාල මේ අවධානයක් තියෙනවා කලින්ට වැඩිය. ඒක හිතලා කරපු දෙයක් නම් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් වැරදිලවත් ඔය පාරක ඇවිදිනකොට දැන් ඉස්සර මං හිතන්නේ කූඹි පෑගෙන්නේ නැති ඕන තරම්. හැබැයි දැන් යන්තම් හරි පේනවට එකපාරටම මෙතන මේ කූඹි යන තැනක් මේක මේක මේ සත්තු යන තැනක් මේ ඒවකි සුළු දේවල් උනත් දැන් පේනවා. උදාහරණයක් වශයෙන් වැරදිලා හරි වචනයක්ෙන් හරි සත්‍ය දෙයක් කියවුනොත් ඒක හිතේ වැඩ කරන ලොකුවට. ඒ ගානක්. වැඩ කරලා මේක ඇයි මේක කිව්නේ කියලා එහෙම ඒක මම කවදාවත් හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක කොහොම හරි වෙලා තිනවා. මොකක් හරි හේතුවක් නිසා. මම හිතන්නේ ඒක සමහරට අර මේ ටිකක් භාවනාව පැත්තට යොමු වෙලා ඒ ඒ තුලින් ඇතිවෙච්ච ප්‍රඥාවත් දන්නෙත් නැහැ. ඒ නිසා ඒක සීලයට කම්ප්ලිමන්ට් වෙනවද එහෙම දන්නේ නැහැ මම. ඒක කොහොම හරි එහෙම වෙලා තියෙනවා. එකක් ඒක කියන්න ඕන. අනිත් එක තමයි මේ ඔය දැන් ඔබතුමා සඳහන් කරපු අර දැන් අර අපි හිතමු මේ නඹරු වී මම මේක මේ කලිනුත් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් කියම අහලා තිනවා මේ ඇත්තටම මේ ඔය මේ බැහැදීම් සම්බන්ධයෙන් මේ අද තමයි ඒකට මම හිතන්නේ හොඳම මේ සාකච්ඡාවක් අපිට දකින්න ලැබුණේ. එතනදී මේ මන්නම් හිතන්නේ මට මට තියෙන ප්‍රශ්න නම් මේ සීල සම්බන්ධයකටත් වැඩිය ඊට එහා ගිය ඒවා. ඒ කියන්නේ සීලය සම්බන්ධයවල අපිට ලයින් එකක් කියන්න පුළුවන් මේක දැන් පැහැදිලිව කියලා තියෙනවා. මේක මේ සීලය මේක ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඊට එහා ගියව තියෙනවානේ මේ විශේෂයෙන්ම අපි අද කතා කරපු අභිජ්ජා විසුමදෝ මගියව මේව නීත්‍ය අනුකූල. මේවා මේවා සදාචාර දේවල් හැටියට ඒව ගොඩක් කියලා තියෙනවා. ඒක නිසා ඒ වයින් වීම තමයි ගොඩක් අපහසුතාවයක් තියෙන කියලා කියනවා තිරුවන් සරණ. තිරුවන් සරණයි ලොකු මාස්ටර් මම හිතනවා ඔබතුමා බොහොම ප්‍රායෝගික දෙයක් කිව්වේ. මේ ධර්ම කරුණු දැනගන්න දැනගන්න අපි අනුමාත්‍ර වර්ධේ පවා බය දක්න එක අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා හිතෙනවා. ටිකිරි බොයගොඩ මහත්මිය ඔබතුමියට එහෙනවද කතා කරන්න පුළුවන්ද? මේ දැන් තමයි ඇහෙන්න ගත්තේ තෙරුවන් සරණයි. මේ දැන් තමයි ඇහෙන්න ගත්තේ. ආ හොඳයි හොඳයි. එහෙනම් ඔහොම අහන්න අපි වෙලාවත් තියෙනවා. මේ හරි සද්ද අඩු ඇහෙන්නේ. ආ හොඳයි බලන්න පැත්තේ වරදක්ද කියලා අපි එහෙමනම් යොමු වෙමු නවසීලන්තෙන් නවසීලන්තෙන් සහභාගී වෙන මහත්මිය යොමු වෙනවා. හැම දිනාටම බොහොම පිං දරුවන් සරණයි. අද හොඳ ධර්ම සාකච්ඡාවක් ගියා. ඉතින් මුලින්ම මුලින්ම ටිකදී මට අර සත්‍යජිත්තුමා කියන සමහර දේවල් නම් ඇහුනේ නැහැ. මොකද එතුමන් දන්නේ නැහැ. ඊට පස්සේ නම් අහගන්න ලැබුණා. ඇත්තටම ඉතින් අපේ හිතම තමයි මේ සේරම ප්‍රධාන වෙලා තියෙන්නේ කියලා මට නම් හිතෙන්නේ. දැන් අර අර කවුද සේන මහත්තයා කිව්වේ තරහවක් ගියාම ගහන්න සේන මහත්තයා ධාරිමිට මතක නැහැ හරියට සේන මහත්තයා මට මතක විදිහට කිව්වේ ගහන්න ගහන්න යොමු වෙන කතාවක් කිව්වා. එතකොට මම හිතන්නේ ගහන්න අපි අතක් කුස්සන්න උනත් අපේ හිතෙන්ම තමයි මේ කරන්න ඕනේ. නැත්නම් හිතෙන් හිතුවේ නැත්නම් අපිට අකක්වත් කුස්සන්න බැහැ. අපි මොන හරි කරනවා නම් ඒ සෑම දෙයක්ම අපසේ හිත මුල් කරගෙන තමයි කරන්නේ. ඒකින්ද ඉතින් අර හිතට එන මොන මොන සිතුවිල්ල එනකොට මොනත් අපි දැනගත්තාම මේකයි මේ එන සිතුවිල්ල කියලා අපිට එතනම නතර කරන්න පුළුවන් නම් ඉතින් අපිට ගොඩාක් මේ ධර්මයේ පිහිට ලැබුණා කියලා හිතෙනවා. දැන් ඇත්තටම ඉතින් අපි ගොඩාක් වෙලාවට සිහියෙන් ඉන්නේ නැත්නම් තමයි අපිට ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් සිහියෙන් ඉන්නවනම් අපිට තේරෙනවා දැන් මේ වගේ සිතුවිල්ලක් එන්නේ කියලා. එතකොට එහෙම නතර කරගන්න පුළුවන් නම් අපි සිතෙන් සිතේ නිදහස් වෙනවා. ඉතින් සිතේ නිදහස් වීමම තමයි කියන මට නම් හිතෙනවා මේ අපේ ධර්ම මාර්ගය ජීවන කරගන්න පුළුවන් ලොකුම අවස්ථාව කියලා හිතෙනවා. හැම දිනාටම තිරුවන් සරණයි. වැරදිනමක් තිබුණා නම් සමානයි. හැම දිනාටම පිළි බොහොම පින් ශාන්ති මහත්මිය බොහොම පින් හොඳයි රොෂාන් මහත්මිය ඔබතුමාට යොමු වෙන රෂාන් මහත්මයා සේවන් සම් මට ඇත්තටම මේ පොඩි සල් ශාන්ද ක්‍රමයකින් පොඩක් කවර කවර ඉගෙන නිසා මම පොඩක් අහගෙන ඉන්නම් බොහොම මේ සාවධානව සමින් කියලාද නමුත් මේ මෙතන මේ කොහොම වැඩට කොටසක් වශයෙන් මම කරපුණා මම කොහොමද මේ මහා මනසුත්‍රයේ සේවනාචමාරණ පන්විතානන්ත සේවනා මේ වගේ ඒ වගේ කාර්යවල තේරුම් අරන් කොහොම ළඟින් ඉඳසල අධ්‍යයනය කරමින් ඉන්න අවස්ථාව මේ මට වෙන වෙලාවක මම කතා කරනවා. හොඳයි කොහොමද හොඳයි දරුවා සමාත් නෑ ඔබතුමා යමක් කියන්න මානසික ගත්තද? නැහැ ඇත්තටම මේ සිකිල් මහත්මියක එන්නේ කිව්ව එකයි මම අර මයික් එක අන්මියුට් කරේ මේ මේ සම්බන්ධන පස්සේ දැක්කේ I'm not very well to do that so I කතා කරනවා. බොහොම පිං. ඔව් අපිට චන්දන මහත්මයා මම දන්නේ ඔබතුමා කතා කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවාද කියලා චන්දන මහත්මයා ඔබතුමාට පුළුවන් ද අපිත් එක්ක එකතු වෙන්න? ජයන්ත මහත්මයා මට එහෙම පුළුවන් තත්ත්වයක් නැහැ සමාවෙන්න ඒක සරණයි. ආ හොඳයි හොඳයි. හොඳයි අපි නැවත වරත් ડોક્ટર මාධවට සම්බන්ධ වෙමු ડોક્ટર මාධව අපිට තවත් ඔබතුමා කරුණු කීපයක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි අත්දැකීම් සමග හොඳයි තේරුම් ගන්න. බොහොම හොඳ ධර්ම සාකච්ඡාවක් කියන්නේ අපි ඒකට මූලික වෙච්ච මේ දලුවත් මහත්තයාට ඒ වගේම සුපිතුමාට අපි කෘතගුණ සලකන්න ඕන මේ පතන අවබෝධයකින් නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න ඕන මේක බොහොම හොඳයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි කවුරු හොරුත් මම හිතන්නේ ගොඩක් දේවල් මේ එක එකෙන් යම් යම් බලන්න මෙතනත් වෙන්නේ ඇත්තටම අපි මේ අපේ දැන් කාගේ හරි වචී සංකාරයක් තුලින් අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ජීවිතයේදී භාවනා කරන්නේ නිකන් අර රොකට් එකක ඒ කියන්නේ යම් කිසි කෝණයක දැන් අර අඟහරු ලෝකෙට ගිහිල්ලා මොනවා හරි දෙයක් අඟහරු ලෝකෙට ගිහිල්ලා මොනවා හරි චන්ද්‍රිකාවක් ෆොටෝ ගත්තොත් මුළු අඟහරු ලෝකෙම පේන්නේ නැහැ වගේ අපි එක පැත්තක් විතරයි මේකේ යම් යම් විදිහට අපි භාවනා කරන්නේ අපි ධානයකට ගියත් එකයි අපි ධානය තුල එක පැත්තක් විතරයි දකින්න එකට යන විදිය මම ගන්න පුළුවන් වෙන කෙනෙක් වෙන විදියකට යන්න පුළුවන් ඒක නිසා අපි හරි අගය කරන්න ඕන මෙන්න මේ එක එක්කෙනාගේ ධර්ම අදහස් තුලින් අපේ ටාගට් එක අපේ ටාගට් එක තමයි අන්තිමට මේ සියලුම කෙලසුන් නැසලා මම දකින්න මෙන්න මේ දේවල් මේ ඔක්කොම එපා කියන්නේ. හැබැයි ඒක කරගන්න නම් මෙන්න මේ කල්යාණ මිත්‍ර සේවනයේ තුලින් ඒ එක එක්කෙනා භාවනා කරන ක්‍රම එක එක්කෙනා මේ එක එක්කෙනාගේ කෝණයන් තුලින් මේක බලන ආකාරය පිළිබඳව හරිම සුන්දරයි හරිම උදව්කාරී Tamanට මේ ඒ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් මේ ෂෙයා කරනකම තමයි මම හිතන්නේ බොහොම හොඳ අපි අපි හැමදෙනාම මේ දේවල් තුලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මම අර දෙකක් ගැන පොඩ්ඩක් මතක් කරන්න කැමතියි අපේ සීන මහත්තයා හුවා අර මේ අහපු ප්‍රශ්නේ අර මනෝ මනෝ සමාජාචාරය තුළින් චිත්ත උපාද අර චිත්ත උපාදයේදී කිය වෙනස අපි චූට්ටක් ඒ ගැන කිව්වොත් එහෙම දැන් මුලදීම අපිට ඇත්තටම ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මෙන්න මේක කියන්නේ මම ඒක මම ඉස්සෙල්ලම කියන්නම් මේ ඉන්ද්‍රිය සංවරය තුළින් තමයි මේක එකින් එකට එකින් එකට මේ මම හිතන්නේ මේ හැම දිනම මේ සූත්‍ර දේශනාව අගක් වෙනකන් කියවලා තියෙන නිසා මම මේක කිව්වට කමක් නැහැ කියලා. මොකද මේක හොඳට බලන්න. ඉස්සෙල්ලා කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර, ඊට පස්සේ කතා කරනවා චිත්ත උත්පාදයක් ගැන. ඊට පස්සේ කතා කරනවා සංඥා ප්‍රතිලාභයක් ගැන. ඊට පස්සේ කතා කරනවා දික්ටි ප්‍රතිලාභයක් ගැන. අන්තිමට කතා කරනවා අත්භාව ප්‍රතිලාභයක් ගැන. මෙන්න මේ මේ කාරණා ටික එකින් එක එකින් එක එකින් එක ගිහිල්ලා තියෙන නිසා මේ අපි භාවනාව යම් කිසි දියුණු කර කෙනෙකුට මේක මතක් කරගන්න පුළුවන් අපි ඉස්සෙල්ලාම ඇත්තටම මේක සංඥාවක් විදියට ගන්නේ ඒක චිත්තයක් විදියට දියුණු වෙලා ඊට පස්සේ දික්කයක් විදියට අපි අරගත්තොත් විතරයි යන්න අපි හැමෝම කියන මෙන්න මේ මොකද අර නැඹුරු බව අපිට අර පුරුද්දක් විදියට මේක නොදනුවත්ම කමින් අපි කාට හරි බනින්නේ කාට හරි ගහන්නේ කාට හරි දෙයක් කියන්නේ මෙන්න මේ දේ දිත්‍ය දක්වා වර්ධනය වීම. ඒ කියන්නේ මම කියලා ගැනීම දක්වා දිවීම තුලින් මෙන්න මේකම තමයි මෙන්න මේක නූල් බෝලයක් විදිහට කැරකිලා කැරකිලා කැරකිලා කියන හින්දාම තමයි අපිට මේක වටහා ගන්න බැරි. ඒකට කරන්න තියෙන එකම දේ තමයි ඉස්සර වෙලා කාය සමාචාරය කියන්නේ ඉන්ද්‍රිය සංවරය තුලින් වචී සංවරය තුලින් මනෝ සංවරය තුලින් මේක ඇවිල්ලා ඊට පස්සේ මේක චිත්තයක් දක්වා වර්ධනය වෙනවා කියන එක දැකලා ඊට පස්සේ මන්න මෙන්න මේ මේ සංඥාවල් වලට මම අගයන් දීපු නිසා මෙන්න මේකේ මෙන්න මේ සංඥාවලට අගයන් දීලා ඒකේ ප්‍රතිලාභය ඒකේ ලාභයක් මෙන්න මේ මෙන්න මේ සංඥා මට හොඳයි. මෙන්න මේ මේ සංඥා මට නරකයි කියන තත්ත්වයට මේක දිනු වෙච්ච වුණාට පස්සේ ඒක දික්තියක් විදියට අපි චිත්තයන් තුල බහලල කියලා නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නේ එන්නේ. ඒව අනුශය ධර්මයන් විදියට මගේ කියලා අරගෙන මගේ අනුශය ධර්මයන් විදියට ආශ්‍රව විදියට මේවා තැන්පත් වෙලා තියෙන නිසායි මම අර නොදනුවත්ව මේව එළියට එන්නේ කියන එක අපි හැමෝම මම හිතන්නේ මේ දේශනාව තුළින් අවබෝධ කරගන්න ඕන මේ දේශනාව විශේෂ වැදගත්කම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ සේවිතබ්බ අසේවිතබ්බ ඒ කියන්නේ මෙන්න මේ මේ ධර්ම තුලින් දැන් මට මේක හිතන්න පුළුවන් මෙන්න මෙහෙම නේ මම යම්කිසි දෙයක් වචී සංකාරයක් එහෙම නැත්නම් කාය සංස්කාරයක් කරනකොට මම මෙන්න මේ මේක මම සේවනය කළ යුතුද මේක මම සේවනය නොකළ යුතුද කියලා ආපස්සට ආවර්ජනය කර බැලීම තුළින් මේ අපි මේ දේවල් බලන්න පුරුදු වෙන්න මෙන්න මේ දේශනාවත් එක්ක. ඒ වගේම අර නිරුක් මහත්තයා මතක් කරා මේ සීලය નિરાයාසයෙන්ම වැඩෙනවා කියලා ඒක බොහොම හොඳයි. එහෙම තමයි භාවනාවේදී භාවනාව දියුණු වෙනකොට වෙන්නේ. ඒක වෙන්නේ තමන්ගේ අර මෙන්න මේ දේශනාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් අර තමන් ඉස්සර ඒ වේදනාවල් වලට ඒ සංඥාවල් වලට තමන් දීපු අගයන් අඩු වීම නිසා දැන් දැන් තමන්ගේ සීලය දිනු වෙලා යනවා ඒක බොහොම හොඳයි ඒක දික්තියක් විදියට තමන්ට මෙන්න මේ දස කුසලයේ මං පිළිතලා ඉන්නවා කියන දික්තියක් විදියට මම තව ටිකක් දිනු කරගත්තොත් තවත් ඉස්සරහට මේක යන්න පුළුවන් ඒක තමයි මාර්ගය අපි හැමෝම සතුටු වෙන්න ඕන යම්කිසි ප්‍රමාණයකට අපි මේකේ යනකොට මෙන්න මේ ධර්මයේ සම්දික්ක බව ධර්මයේ අකාලික බව අපිට වැටහෙන්නේ මෙන්න මේ වයින් අපි මෙන්න මේ සැපෙන් යන්න ඕන ගමනක් මම හැම වෙලෙම කියන්නේ මෙන්න මේ ධර්ම ගමන සැපෙන් යන්න මෙන්න මේ මේ achievements වලින් තමන් යම්කිසි සතුටක් ලබන්න මම දැන් මෙන්න මේ මේ தත්වයෙන් ඉන්නවා කියන එකේ සතුට ලබලා මට මීට වඩා තව ටිකක් ඉස්සරහට මේක දියුණු කරන්න පුළුවන් මෙන්න මේ විදියට මම මේක දිනු කරගෙන යනවා කියලා ආත්ම විශ්වාසය ඇතුව මේ ගමන යන්න කියලා මම කාටත් ආරාධනා කරනවා මම හිතන්නේ කාල වේලාව ඉක්මවල යන නිසා මම ජයන්ත මහත්තයට ආයි යොමු වෙනවා ලබන සැරේ අපි මීටත් වඩා ගැඹුරට මේ සාකච්ඡාව ගෙනියමු කියලා ආරාධනාව තුලින් හැමෝටම සම්මා සම්බුත් සරණ පතමින් මම නිහඬ වෙනවා සම්මා සම්බුත් සරණයි සම්මා සම්බුත්තරණයි මාද මහත්මයා මම හිතනවා අපි අස්න කරාල වේලාව මදක් <clears throat> වැඩිපුර දැනට ගිහින් තියෙනවා. ඒ වගේම දැන් ලබන සතියේත් මේ සම්බන්ධයෙන්මයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු තියෙන්නේ. ඒ වගේම අර සේන මහත්මයා අහපු ප්‍රශ්නෙට යම් කිසි විදිහකින් පිළිතුරක් ලැබුණා කියලා හිතනවා. ඒ වගේම මනෝ කියන්නේ මනෝ මනෝ සමාචාරයත් ඒ වගේම මේ චිත්තුප්පාදයක් බලනකොට ඒ දෙක චිත්තානුපස්සනාවටත් ධම්මානුපස්සනාවටත් බොහොම ළඟින් යන බව වැටහෙනවා. ඒ නිසා අපි ඒ අනුව අපි ඒ ගැනත් යම්කිසි විස්තරයක් ලබා ගැනීමත් එක්ක සත්‍යතුමාට යමු වෙමු කියලා අදහස් කරන සත්‍යතුමනි සේවම් කරනවා තථාගතය සම්මා සම්බුදු සරණයි අද තාක්ෂණික දෝෂ බොහොම තිබුණා සමහර ඒවා හරියට හුන්නේ මන්ත්‍ර ශ්‍රී ලංකාවේ ඇත්තන්ට සම්බන්ධෙන්ට බැරි වුණේ කිවිඳ ඇති ඊළඟ දවසේ මේ දිට්ටි ප්‍රතිලාභය ගැනත් හොඳට හිතන්න එකේ තියෙනවා හිත හිතමු ඈ හිතමු අර සම්මා මානසිකාර මන්වාය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර අතිලෝකේ සම්මා බ්‍රාහ්මණ 10 වෙනි එක. ඒක ගැනත් හිතන්න. ඊට පස්සේ ditthිපටලාභය ඊට පස්සේ අත්බහපටලාභය ඒත් අට කතාවක් කියවෙනවා අට කතාවේ අඟුලිමාල හාමුදුරුවෝ ගැන කියපු ඩිංගක් තියෙනවා කියවෙනවනේ ඒවත් කියවලා බලන්න. තව මේ ඔය ධම්මදර ධම්මකාමී භික්ෂු එනවා. ඒ අත්තන්ගෙන් අහන්න කොහොමද මේක කියලා කලින් අහන්න එකපාරට ඒ අත්තන්ගේ දැනුම් බලන්න අහන්න එපාමද කවදා දැනුම් වෙනුම් බලන තරංගයක් නෙවෙයි මේක. ඊළඟට අර කතාවක් තියෙනවානේ මේ කොලම්බස් ඇමරිකාවට ආපු හැටියට මොක්කෝම ඇමරිකාවට ආවේ නැහැ කියන එක මට හිතා ගන්න. හැබැයි නමුත් එන්න ඕන. විජේ ලංකාවට ගිය හැටියට නෙවෙයි ඔක්කොම ලංකාවට ගියේ. කුක් නිව්සීලන්තේ ඕස්ට්‍රේලියාවට ගිය හැටියට නෙවෙයි ඔක්කොම යන්නේ කියලා. එක්කෙන එක එක විදිහට යනවා. ඒකේ කතාවක් දිගට හිතා ගන්න ඕන එක. පජ්ජේන කතේන අත්තනා පරිනිබ්බානගතෝ විතින්න කංකෝ තමන් කපාගත්ත පාරෙන් පරිනිබ්බාණයට ගිහිල්ලා සැක නිදහස් කරගත්ත ඇතු ඉන්නවා කියලා එක හාඳමක් තේරගතා පාළි කියනවා. ඒ නිසා මගේ විශ්වය මගේ ලෝකය මා තුළමයි. ඒ මම දන්නවා ඒක වෙන්නේ මොකද්ද කියලා. ඒකම හොයා ගන්න. ඒක ඒක ඒක වෙනම ලෝකයක්. එතකොට මේ පර්සන් කෙනෙක් මවා ගන්න එක්කෙනාට තමයි තවත් පර්සන් හැම පැත්තෙන් පේනවා. ඒ අර එක අත්භවයක තමන් අපි තමන් එක්ක තමන් කැමති නම් රග්බි වලට රග්බි කාරෝප හැමතස්සම පේනවා. තමන් කැමති ෆුට්බෝල් නම් ෆුට්බෝල් කාර හැමතෙම පේනවා. වගේ මේ තමන් පුද්ගල භාවය මවාගත්තාම අනිත් පැත්තත් පුද්ගල භාවය පේනවා. පුජ්‍යල භාවය අතුරුදහන් වුණාම භූත සම්තතිය පච්චේ සම්තතිය කියලා තේරෙනවා. මතක සම්තතියක් විතරයි යන්නේ කියන එක තේරෙනවා. ඒකට එන්න පුළුවන්. ඒකට එන්න පුළුවන්. ඒක එක්කන එක එක විදිහට එන්නේ. නිලුම් මල් ඒ විදිහට පිපිච්චාවේ ඇන්තූරියන් ඒ විදිහට පිපිච්චාවේ බෝගන් වෙලා ඒ විදිහට පිපිච්චාවේ රෝස මල් රෝස විදිහට පිපිච්චාවේ සමම්පිච්ච සමම්පිච්ච හැටි පිපිච්චාවේ ඒ ඉතින් ඒකට අවශ්‍ය ඉරේලියයි පොහොරයි වතුරයි තමයි මේ ධර්ම සාකච්ඡා වලින් පිරිනැමෙන්නේ. ඒ ඊළඟට අර මනස හදාගත්තාම කොයිකත් රැකෙනවා මේ මනස එතෙන්ට එනකන් තමයි සමාදාන සීල සම්පත්ත සීල වගේ ඒ සමාදාන විරති කිය කිය කියන්නේ බුදුහන්ට ආදරයෙන් තමයි සමහර සීල අපි පාවිච්චි කරන්නේ සද්ධාවෙන් ඉන්ද්‍රිය සංවරය වගේ දේවල් උත්සාහයෙන් කරන්න ඕන වෙනවා සතියෙන් කරන්න ඕන ඒවා තමයි මේ ආජීව පාරිශුද්ධ ශීලය ඊට පස්සේ ප්‍රතිසන්නිස්සිත ශීල වගේ જાති. ඒ ඒ ශීල කියන්නේ මෙරමණීම නෙවෙයි. මගේ අර තියෙන කටේ දත්ස්සේ දිවක් ඕකයි. ඊළඟට මේ ශාරීරික පාවිච්චි කරන විදියයි පාරිස්සම් පාවිච්චි කරන එක තමයි. අවිද්‍යා දෝමනස්සට. ඒවා ගුරුසුණු වෙන්න. ඒ කියන්නේ සරිත්තරගේ උන්වහන්සේටත් নমස්කාර වේවා. ඉතින් අපි හිතමු බලන්නේ අර අර්ග ගැන අහන්න ඔය ඇත්තන්ගේ ධර්ම සාකච්ඡා වලින් කල්ලතුය ගැන මතක් කරන්න මේ ගැන කොහොමද කියන්නේ කියලා ඒක හරි වැරදි කියලා කියනව නෙවෙයි. එතකොට අත්භාවයක් සේවනය කරන්නේවා තියෙනවා දුක ඇති වෙනවා දුක අඩු වෙනවා. මොකද්ද මේ අත්භාව පටලාභය? අද්දිට්ටි පටලාභය වගේ. ඒක මැරෙන්න කලින් තියෙන අත්භාව පටලාභයක් තියනවාද කියලා හිතන්න විතරයි ඕනේ දැන්. ඒක මිත්‍යා දිට්ඨිය වෙනවා ධම්මයට විරුද්ධ යනවත් නෙවෙයි සම්මා මානසිකාරයට එන්න බලම් උත්සාහගමු මටත් ඒ විසඳීමක් අවශ්‍යයි මේ ඊට පස්සේ මේ ධර්ම සාකච්ඡාව චිත්තානුපස්සන ඊට පස්සේ වේදනානුපස්සන මම ඒක කියන්නේ නිසාමයි චිත්තානුපස්සනාව වේදනානුපස්සන ධම්මානුපස්සනාට අනුරූපවම හිතන් උත්සාහ ගන්න නේද එහෙම නේවි කියලා මම ඉන්විටේෂන් එකක් විතරක් කරනවා. බොහොම කල්යාණ මිත්‍රුණාට අපේ සිත් පිරිසිදුයි, පවිත්‍රයි, නිර්මලයි, පිරිසිදු සිතෙන් හොඳ පැතුම් රසක් කරමු. මේ ජීවිතයේ මේ සිරුර දරාගෙන සිටි මෑණියන් කායික හා මානසික වශයෙන් සූපත් බව ලබත්වා. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා උපනිශ්‍ර සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තදුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. දානික දීපයත්මේදී කායික වේදනා, මානසික වේදනා, අභිජ්ජා දෝමනස, විරහත් සීල අතික්‍රමන වේගක් වින්දිට තිනා ඒ වාට සතිමත් මුහුණ දෙන්න තරම් සති සති ශක්තියක් චිත්ත ශක්තියක් ජනිත වේවා. සසර පැවැත්ම ඇතිතුරු දාර්ගත පැවැතුම් නැති උතුම් මිත්‍යන් උතුම් මිතුරියන් ඇසුරට ලැබේවා. අපේ සේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාර්ථ නිරාමිස සේවයක් සිදු කරන සඳහා සද්ධා විදේ සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මොහුකුරා ගොස් පරම සාංශක නිබ්බානේ ආબોධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු අපි තාම් පිරිසුදු ලෝකෙ උදව් කරපු සිත් තියෙනවා අපි ඉස්සියක් සිලුසිත් විවේරගම් මහත්මයාට පිරිනම වූ සති සම්බුද්ධංග ධම්මවිචේ සම්බුද්ධංග දිනු වේවා කියලා අදිස්ථාන කරමින් සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු